මේ කියන්ට යුතුනේ යෝගාශ්‍රමී සාස්ත්‍රාවේ 57ක් වූ විස්තාවලේ මුල් විෂයයයි. අපි අනිත් දවසේ ඉඳලා 27 ඉඳලා 57 දක්වා කියවනවා කියන සීපත් කියනවා සමග අපේ විවත්තා කියීමේ අංකය මෙතන සමාප්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙමු ධර්මපද ගාථාව දැන් කරන්න. නමෝ තස්සේ වරහතු ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විචිතුන්වෙනි නාග වර්ණය මේ අයවෙනි ගාථාව අමන දැන ආහාර වැළඳීම යහපත්ය පතේ නදී කොසල් මහරජතුමා ඇරඹ තවත් නුවර දෙව්රම මේ ප්‍රියා මේ ප්‍රියදා හෝති මහග්න භගතුච නිද්දායිතා සම්පරිවත්තතායි මහාවරහෝත නිවාපකුතෝ පුනක් පුනං ගබ්බනු පේති මන්දෝති අන්වය යදා නිද්දි හෝති මහාගතෝච නිවාපකුතෝ මහා මහා වරහෝ යුව නිද්දාචිතා සම්පරිවත්තතායි මන්දෝ පුනක් පුනං ගබ්බ මුතේති ගබ්බං උතේති ගබ්බං උතේති වාචය බොහෝ කොට කා පෙරලි පෙරලි නිදන අනුවනයන් නිදන අනුවනයන් නැවත නැවත මෞකුතයටම පැමිණේ අර්ථ යම් කලෙක යම් කිසි කෙනෙක් නිද්දයයි කියොත් හිත කය අලත බැවින් යුතු වේද හිතෙහි හා කයෙහි මැලි බව දිනන් බව හේතු කොට නිතර නිදිබර ගතිය ඇති වේද බොහෝ කොට කන්නේ වේද බඩගින්නේ පමණ නොදැන බඩ පුරා ආහාර ගන්නේ වේද ඌරු ආහාරයෙන් කරපු එවන් කුඩු දඹු බත් ආදී ඌරු ආහාර කා සාර වැඩිම සිරුරු ඇති මහා ඌරෙකු මෙන් නිදන්නේ පෙරලි පෙරලි වැද හෝනේ වේද මහත් වූ ගම් ඌරෙකු මෙන් උන්තන සිටිතන නිදමින් ඈත මෑත පෙරලෙමින් හෝනේ වේද ඒ අනුවන තනත්තා නැවත නැවත මව් ගැබට එළඹේ පිළිතිඳ වතයෙන් මව කුසේතම පැමිණෙන්නේය සතර ඉපැල් සතර ඉපැල්මෙන් නොමිදෙන්නේය. මිද්දි නම් තිතෙහි හා කයෙහි අලස බැවින් යුතුව වෙදෙන පුද්ගලයාය. තීන මිද්ද දෙක ඇත්තාය. තීන නම් තිතේ ගිලන් බව හේවත් තිත කටයුතු වල නොදීමය. මිද්ද නම් කයේ අලස බව හේවත් කය කටයුතු වල නොදීමය. තීන මිද්ද නීවරණ යනුවෙන් දැක්වෙන්නේ මේ දෙකමය. නීවරණ නම් ස්වර්ග මෝක්ෂ දෙමග මුවා කිරීම හෝ බාධා කිරීමය. නිවාප පුට්ටෝ නම් ඌරු ආහාරයේ සිරුර තරව වැඩිමය. කුඩු දඹු බත් ආදී ඌරු ආහාර කුස පුරා කා සිරුරෙන් තරව වැඩුණු මහාගම් ඌරතුමින් හුරුතන සිටිතන පෙරලි පෙරලි නිදීමය. පුනක් පුනා ගබ්බං උපේති නැවත නැවත භවගමට පැමිණීමය ආවී තිරුණ තරව වැඩුණ ගම්කූලක වෙන් පෙරලි පෙරලි නිදෙන නිදන අනුවනය අනි දුක් අනත් වතයෙන් තිලකුණු මෙනෙහි කිරීමකදු නැති හේයි සංසාර දුකින් නොමිදෙන්නේය මව කුසම උපදින්නේය එහි නිදාණය ආහාර බොහෝ වරදා පීඩා විඳීම. පතේ නදී කොසල් මහරජතුමා පතේ නදී කොසල් මහරජතුමා තුනුරුවන් හිතෙහි බලවත් බැඳීමක් ඇදහිීමක් ඇති සදහැවතකි. අසදිත මහදානයේ මහදානය පිළියේ කොසල් මහරජතුමාය. ඒ රජතුමාගේ අනුමැතියෙන් මල්කාදේවිය විසින් මනවින් පිළියෙල කරන ලද මේ මහා දානය සඳහා දුදු සෙලක් ධනය පිදුවේය. රජතුමා අවකාශ පහසු ලද හැම විටම විහාරයට ගේ. ඒ ගැන අමුතු වේලාවක් නොසලකයි. එක් දවසක දාවල ගොදුන් පෙරසේ බොහෝ කොට වළඳා මද වේලාවකට විවේක නොගෙන වේරට ගියේය. බුදුරජාණන් වහන්සේ වැඳ කටක හිඳගත් මහරජතුමා මද වේලාවකින් ඈත මෑත නැමි නැමි ඈනම් හරමින් නිදනේය. බොහෝ ආහාර වැළඳීමෙන් ඇති වූ නිදිබර ගතිය මගහැර ගැනීමට හෝ ඉවසා ගැනීමට නැති විය. ඒ ඒ දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. බුදුරජාණන් වහන්සේ මහරජ මදක් නොතැපී ආයේද රජතුමා එසේය කෑමගත් සැටියේම ආවෙම බුදුරජාණන් වහන්සේ මහරජ පමණ දැන ආහාර වළඳන්න සිරුරට නොයේ පීඩා ඇතිවන්නේ බොහෝ කොට ආහාර වැළඳීමෙනි අමනට ආහාර වැළඳීමෙන් සිරුර ඕවන ගත ගති පහළ නොවේ. හැම සුව පහසුවක්ම ලැබේ. ඒ නිමිති කොට යම් තැනක යමෙක් හිතේ හා කයෙහි අලස බැවින් යුතු වේද, බොහෝ කොට කන්නේ වේද, ගුරු ආහාරයෙන් කුරුදඟු බත් ආදී කෑමෙන් තර වූ මාහුරකුමින් නිදන්නේ වේද, පෙරලි පෙරලි වැද හොනේ වේද, ඒ අනුවනුත් ඒ තනත්තා නැවත නැවත මෞපුතේට පැමිණෙන්නේය. සංකාර දුකේ අතර ඉපැද්මෙන් නොමිදෙන්නේ යයි වදාළ තේක. මේ අවවාදයෙහි තේති මහරජතුමා එතැන් සිට දිනපතා ආහාර වැළඳීම අඩුකොට පමණට වළඳා සිරුරට බොහෝ සුවපහත් ලැබගත්තේය. මිද්දියක් නිද්දි යතා හෝති මහා ගතෝච නිද්දා හිතා සම්පරිවත්තතාති මහා වරා හෝච මහා වරා හෝව නිවාප පුත්තෝ ගුණක් පුනං ගබ්බ මුපේති වන්දෝ මධ්‍ය දිනකොත් නම් කියන්න වටින්නද කතාවක් හැබැයි උඹ කනුගේ යනවා වගේ කිව්වට පස්සේ නමුත් මේ කොහරි මේ රජුත් ඇවිල්ලා තියෙන කරද්දක් කළා නෙවෙයි බුදුහාමුදුරු දකින්නේ ඒ ඒව නම් තමයි ඉතින් කියපු බව නම් ඉතින් පොතේ සඳහන් වෙනවා. අපි පිළිගත්තත් නැත්නම් මේ වෙන කෙනෙක් කියම කිව්වා නම් ඉතින් රාජ උදාහරණයට ලක් වෙනවා. ඌරෙක් වගේ බුදු කාලා පෙසබෙලි බුදිනා වගේ බුදියන් දෙපා. මේ මේ රජුරෝ අවසලාමයි කියන්නේ ඒ රජුරෝ අනේ විද්‍යාඥාන්ත මට ජීවිතය මම යන්නම් කියනවත් නෙවෙයි. ඉතින් බොහොම සද්ධාවෙන් එන්නේ ඒ රජුරුවන්ගේ තියෙන්නේ මේ ඔය පතේ නදී කෝසල ඉතින් මහා කෝසල රජුගේ විශාල රාජධානියක් බුල්ලක්පුරය මෙයාගේ ප්‍රදේශ රාජ්‍යය. සගතගම ප්‍රදේශ රාජ්‍යය මේ අනිත් ඒවා ඒ තරම විශාල රාජ්‍යයක හිමිකාරයක්. එන හරීම මේ කාමභෝගී කැමත කැමති අන්තපුරේට කොච්චර කාන්තාව ගත්තත් ඉවරයක් නැහැ. දැක්කො කාටවත් ඉන්න දෙන්නේ නැහැ ගමක. එනලා කියා ගන්නවා. ඉතින් එහෙම ඒ වගේම පාර ප්‍රදේශ රාජ්‍යයක් දුර්වල වෙනවා දැනගත්තොත් ගහලා ගන්නවා. ඒ වගේ නිකන් මේ රාජකම නිකන් මේ પરම්පරාවට හම්බෙච්ච කෙනෙක්. ඒනොට ධර්මතනාන්තිත් එක සාකච්ඡා කළා කෝසල සංයුත්තේ කියලා සංයුත්තනිකා විශාල කොටසක් තියෙනවා ඔය කුසල රජුරන්නම කියාවා. හැබැයි සමහර වෙලාවට මේ එදිනදා සාමාන්‍ය තද්දේ ගැඹුරු බුද්ධහම කියන තියත්තන්ද සුදුසු බණ ගොඩක් මතුවලා තියෙනවා. කුසල රජුරකින් අර ඥානවන්තයෙක් නෙමෙයි බිම්බිසාර රජුරේට හුඟක් වෙනස්. බිම්බිසාර රජුරෝ පළවෙනි බණ අහලම සෝවාන් වෙන තරමටම ප්‍රසිද්ධයි. වගේම කොසල් රජුගේ ප්‍රදේශ රාජ්‍යයක් තමයි කිඹුල්ලත වගේ රජගහනුවර කරගෙන ගියේ. ඉතින් මේ දෙන තමයි සාමාන්‍යයෙන් දෙන ගත්තාම ධාර්මික රජෙක් විදිහට ගන්නකොට මේ විනයට එහෙම ගන්නකොට ධාර්මික රජෙක් කියලා බිම්බිසාර රජුව තමයි ගන්න. කොසල් රජුට ශ්‍රද්ධාවන්තයි. ඔය ඒ වැඩ ටික කරගන්න පුළුවන් උනේ මල්ලිකා දේවීන් නායකගේ තියෙන ඔය සුදු දක්ෂකම නිසා. ඉතින් මේ හරියට බලන තියනවා මේ කෝසල සංගීතේ. මේක සාමාන්‍යයෙන් මේ නිදිමත ගැන කියනකොට විපස්සනා භාවනාවේදී කියන්නේ නිදිමත එන්නේ සද්ද නැති, හිතවිලි නැති, වේදනා නැති, හොඳ ගුරුරෙක් හම්බෙච්ච, හොඳ ඉඩක් හම්බෙච්ච, ලෙඩක් නැති වෙලාවට. ඔක්කොම භාවනා කරන සේරම සම්පූර්ණ වෙනකොට නිදිමත එනවා. ආවට පස්සේ අර සේරම ඉතාම සංසාරයක් බලාපොරොත්තු වෙලා ලබාගත්ත සැප සේරම තමන්ගෙම හොකම් කරගන්නවා වගේ මේ නිකන් දතේකම කිසියක්වත් තියෙන නිදිමත ඉන්නේ. ඒ වගේම මට අනේ හොඳ ගුරුවරයා හම්බුනේ නැහැ කියලා ඉන්නකොට නිදිමත ඉන්නේ. මට මේ හොඳ බණක් අහන්න හම්බුනේ නැහැ කියලා ඉන්නකොට නිදිමත ඉන්නේ. එතකොට ඉන්න කොහොම හරි චීනෙට ගිහිල්ලා හරි බණක් අහන්න ඕන කොහොම හරි ගුරුවරෙක් හොයාගන්න ඕන කියලා හිතේ උනන්දුවක් එනවා. ඒ වගේම ශබ්ද ඇහෙනකොට නිදිමත ඉන්නේ. හිතවිලි එනකොට නිදිමත ඉන්නේ. ඉතින් නමුත් අර ආධුනික යෝගාවචරයා ඉතින් භාවනා කරන්න ඉඳගත් එකම සද්ද නිසා මට භාවනා කරන්න බෑ. වේදනාව නිසා මට භාවනා කරන්න බෑ. මේ හිතවිලි නිසා බෑ. මේ අරකයි මේ කියලා හරියට ඉතින් චෝදනා. භාවනා හරියාගෙන එනකොට ප්‍රධානම ලක්ෂණය තමයි ඔක්කොම හම්බෙච්ච රාත නින්දට වැටෙන. අර නිකන් gedara තියෙන බඩු සේරම හම්බ කරලා පොඩ්ඩක් එහාට කරද්දී මුළු ගෙදරම තියෙන බඩු හොරකම් කරා වගේ අභ්‍යන්තරයෙන් එන ප්‍රධානම සතුට තමයි නිදිමත. ඒක එන්නේ සියල්ල සම්පූර්ණ වෙච්ච දවසට. ඒ නිසා ඔය ඉල්ලම භාවනා මධ්‍යස්ථානයේ හැදුවේ මේ වගේ දිග ශාලාවක් හැදුවා. ඒ ශාලාවෙන් මෙතනින් බයිනෝගේ පරිතුණක් බහපුවම කුස්සිය. සල්ලි තිබුණේ නැහැ එච්චරයි තිබුණේ. ඒ කුස්සියත් මැද තිමිණිය ඇදලා වටේට මේ බංකු හදලා ඉඳගෙන ගන්න. ඉතින් සාමාන්‍ය 10 15 දිනකට ඔය ඇති. අර භාවනා ශාලාවෙම තමයි ඉතර බුදියන්නේ. බුදුගේත් ඒකමයි. ඒ දෙක මැද තියෙනවා ගොඩින් මහත්තයා කාමරේ මේ උපස්ථායකට මේ උපදේශය ගැන. ඉතින් ඒ ගොඩින් වාස්තේ ඇත්තටම එවන්ස දැන් නැහැ. ඔතන ජීවන් තමයි ඔක්කොම මේ භාවනා කිරීම කරගත්තේ. ඉතින් අර හදනකොට හරියට චෝදනා කරා මේ කුස්සිය භාවනා ශාලාවේ අස්සෙම ගැහුවයි කියලා. පොල් බිඳිනවා, පොල් ගානවා, දරපලනවා নানা ආකාර වැඩනේ. ඉතින් අර භාවනා කරනවා තමයි කරන්නේ. ඉතින් කරන්න දෙයක් නැති කමට කෙරුවේ. හැබැයි ඒක හරිය ලස්සන හොඳ plan එක. ඒ කියන්නේ බොහොම ස්වභාවිකව තියෙන ගල් එකතු කරලා සාමාන්‍ය උඩු තියලා පහල ගල්ලි ලෑලි දාලා හතර තාමත් ඒ තාමේ තමයි තියෙන්නේ. උන් පහු වෙන පහු වෙනට භාවනා කරලා කොටින් මාත්‍ය උපදේශක වුණා. උපදේශක වුණාට පස්සේ මේ මාත්‍රකමත් එක්කම කියනවා ඉස්සෙල්ලම හරියට කනගාටුවලු මට වැඩ කරන්න හම්බෙච්ච දැන මේ ශබ්ද හදන දැනක තමයි භාවනා කරන්න වෙලා තියෙන්නේ. දැන් නම් තේරෙනවලු නිදා ගන්න නිදා ගන්න ඉල්ල හැටියට පොල්ගෙඩි විදිනකොට විතරයි කට්ටිය හැරෙන්නේ. නැත්තම් අර තාලාව ඉදගෙන විනාඩි 5 යනකොට සේරම බුදි. අර ගෝදාව නිසා වරින් වර ඇහැරෙන ගතියක්වත් තියෙනවා කියලා දැන් නම් හිතනවලු මේ වෙනතරක තිබ්බනම් මෙතන කුට්ටියක් ගෙනලා හයි කරන්න වෙනවා. ඒ මොකද ඔක්කොම කරුණු සම්පූර්ණ මේකයි ඔය තම තමන්ගේ කුට්ටි වල භාවනා කරලදී වෙන දේ. එimhe ගියාට පස්සේ පොගිරියක් බෙදින කවුරුත් නැහැනේ. ඉතින් නිින්දෙම තමයි. මෙතන ඉන්නකොට නෑ කවුරු කඩි කහිනවා, දොරවල් අරිනවා. ඒකෝට ඇහැරෙන ඇහැරලා ඉතින් අර මනසට අම්මාවෝ නැති වෙන්න ඉතින් බනිනවා. මීමයාකට භාවනා මධ්‍යස්ථානෙක ඉන්න දන්නේ නැහැ, දොරක් වහන්න දන්නේ නැහැ, කහින්න දන්නේ නැහැ කියලා බයිනවා. එතනම එතකොට අඩු ගානේ අර මූලික තීන විද්‍යෙන් හිත කැඩලා. ඒ නිසා භාවනා කරනකොට අරමුණේ ඉන්න බැරි වෙන්න හේතුව සද්දයක් නම්, වේදනාවක් නම්, ඉතිවිල්ලක් නම් ඒක හොඳට දැනගන්නයි කියලා කියනවා. මොකද හේතුව ඒකට නිින්දේ නැහැ. ඒ බව දැනගත්තා කි තමන්ද මෙල අරමුණේ නැති වුණාට නිින්ද නිසා නෙවෙයි. නිින්ද ප්‍රධානම අර ඔක්කොම තාර ගන්නවා වගේ අර තිබුණු ගුණ ටික සේරම නැති කරනවා. ඉතින් ඒ නිසා හොඳට භාවනා කරපු ඕහෙම යෝගාවචරය දන්න දෙයක් තමයි භාවනා හරියාගෙන එනකොට එක්කෝ බුදු වෙනවා නැත්නම් බුදු වෙනවා. ඒ දෙක ළඟ ළඟ යන්නේ. ඉතලා නම් බුදියා ඉන්න දකිනකොට හරියට කේන්ති යන මේ අක්කු භාවනා කරන නෙමෙයි මේ මේ බුදියන් තමයි එන්නේ කියලා. නමුත් භාවනා කරගෙන යනකොට Tamande ටික වෙච්ච දවසේ තේරෙනවා ප්‍රධාන ලකුණක් තමයි අරමුණ සිව් වේගන වේගන වේගන යනකොට ඔය ගැස්සිලා වැටෙන තැනට යනවා. වැටලා තැන ගියාට පස්සේ Tamanටම සැකයක් එනවා මට නිින්ද ගියාද, සතිය ගිලි වුණාද, අරමුණ නැති වුණාද කියලා. ඒක එතෙන්දී හොඳටම දෙන උපදේශය තමයි මේ නිින්ද යන හැටි බලන්නේ. දුවට නිින්දට සීතල වේගන යන හැටි ඔය තීන මිද්ද දෙක පෙන්වන්නේ නිකන් මේ වගේ දවස්වල නැත්තම් තව සීතේතුව ගියාට පස්සේ මේ බතක් ටිකක් අරගෙන මධ්‍යහන උගලා තියෙන බත ටික ෆ්‍රිජ් එකට දාලා තිබ්බොත් එනතම් පාන්දර සීතලට අහුනොත් ඒක මිදෙනවා. මිදිලා ඒක නිකන් කල්කැටේ වගේ හරියනවා. එතකොට ඒක මේ පාම්පෙත් එකේම ගහන්න බෑ. ස්ප්‍රෙඩබිලිටි නැහැ. ඉතින් ඒක මේ ගාන මට්ටමට ගණ්ඩන රත් කරන්න. රත් කෙරුවට පස්සේ බටර් උණුනත් පස්සේ පාම්පෙත් එක ගාන්න පුළුවන්. ඒ වගේ තමයි හිත මිද්දේට වැටුණාට පස්සේ කර්මන්නේ නැහැ. මොන දෙයකටවත් තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ නිකන් ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ හිලදී සිසිර තරණයට වැඩ. ඒ තද උණුසුම් වෙලාවක මග ඇරීම දිබ්බ කරන කට්ට ඇතුලට යනවා. මහලුවෙක් නම් ගලක් අතට දින්ගන. ඉතින් සිසිර තරණය කියලා උණුසුම අයින් කළා සිසිලක් සිසිලක් හදා ගන්නවා. හිතත් ඒ වගේ ඕනකට වැඩිය වැඩ වුණොත් එයා මේ කුසීතකමට ඔය පැත්තකට වෙනකොට නම් මිද්ද කියලා. තීනේ කියලා කියන්නේ ඒකයි මේ හිත මිද්‍ය කියන්නේ চৈতසිකයන්ගේ සංසිඳීම. ඉතින් අර සමාධියයි නින්දයි බොහොම සමානයි. සෞඛ්‍ය සම්පන්න සමාධිය සහ ලේද සමාධිය කියලා දෙකක් තියෙනවා. සෞඛ්‍ය සම්පන්න සමාධිය කියලා කියන්නේ සමාන ප්‍රමාණයට වීර්යයෙන් මේ ධෛර්යය දීපු කුඤ්ඤ ගහලා මුදුනට උස්සලා දීපු සමාධිය කියන සෞඛ්‍ය සම්පන්න සමාධිය කියලා සම්මා සමාධි. එනතු තියෙනවා ලෙඩ සමාධිය. ඒ ලෙඩ සමාධියේ තියෙන වීර්යයෙන් ඔසවා කියන්නේ එතකොට මෙහෙම ඉරියව්ව වැක්කිරෙන්න ගන්නවා. කමක් නැහැ කියලා හිතනවා. ඊට ඒ අරමුණ පේන්නේ නැද්ද? කමක් නැහැ කියලා හිතනවා. මිනේ කරන්නේ නැද්ද? කමක් නැහැ කියලා හිතනවා. ඕව කියලා අන්තිමට පාරක සම්පූර්ණයෙන්ම මිදිලා නිඳට වැටෙනවා. ඒක මේ නීවරණ ධර්මයක්. ධර්මානුපස්සනාවේදී තන්තං වාජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිත්තං ප්‍රධානයි. ඉතින් තීන මිද්දේ තියෙද්දිම මගේ ආධ්‍යාත්මික సంతානයේ දැන් තීන මිද්දේ තියෙනවායේ දැනගන්න කියලා. uppannassa santan va tīna middam ආත්මයේ තීන මිද්දන් දිපජානාති ඊට පස්සේ තීන මිද්දේ ප්‍රහාණය වෙලා ගියා නම් මට තීන මිද්දේ ප්‍රහාණය වුණා කියලා දැනගන්නවා ඊට පස්සේ ආය නෝබුදිනාතාලට යන්න නම් තීන මිද්දේ යන්න ඉතින් මේ රහත්ම වෙන්න ඉන්නේ වෙල කිසිම තැනක නැහැ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් මේ මොග්ගලණ සංසදේදී සුමානයක් වැඩිපුර භාවනා කරලා තිනවා රහත් වෙන්න. ඒ මොග්ගලණ සංසද සුමානෙන් රහත් කරලා තිනවා කාර්යපුත්‍රයන් සුමාන දෙකක් භාවනා කරලා තිනවා සෝවාන් වුණාට පස්සේ ওই කාලය ඇතුළත මේ ධනියම ඇත්තකලා භාවනා කරනකොට සබොච්චනාසේ බලලා තියෙන දර බොහොම සුදු ගානක ශ්‍රාවකයෝ ඉඳලා තියෙන්නේ කොයි කොයි යත් කොයි කොයි වෙලාවද බලනකොට මේ ස්වාමීන් වහන්සේ කියලා ගල්ලෙනක භාවනා කරනවා බලනකොට නිදී හිරා වැඩෙනවා. ඉතින් සර්වඥයන්ට ළඟට ගිහිල්ලා වගේ නිදිද කියලා අහලා නැගිටිනවා. එතකොට කියනවා එහෙමයි කියලා. ඊට පස්සේ තමයි කියන්නේ මේ නිින්ද නැති කර ගැනීමට අර ක්‍රම හතක් උගන්වලා තියෙනවා. ඒක දිහා බලනකොට මේ නිින්දත් එක්ක හැප්පෙන්න උගන්වලා නැහැ. බයපක්‍රව නිින්දෙන් මග ඇර යාම පිණිස කරන්න තියෙන වැඩ ටිකක් තමයි උගන්වලා තියෙන්නේ. ඒ නිසා මේ මටත් හරියට ඔය තියෙන ලෙඩක් නිසා මම ඕක ගැන හොයලා තියෙනවා. මටත් නිදාගන්න ගියා නිවාහනක් කරන්න ගියාම උංග ඔක්කොම කරුණු හරි ගියොත් දොයි තමයි. අය මොනක්ක කතා දෙයක් නැහැ. මහන්සිල මහන්සිල ගිල සක්මන් කරගන්න බෑනෝ නින්දට වැටෙනවා. ඉතින් මම ඒකට මේ වාසියට කාරණාවක් හොයාගත්තා. ඉතින් කට්ටිය මාත කැමති වෙන්න පටිසල්ලාණේ කියලා තමයි කියන්නේ භාවනාව. පටිසල්ලාණේ කියලා කියන්නේ රහස් ස්ථානයක සිට. පටිසල්ලාණා වුත්තිතෝ කියලා තමයි කියන්නේ හැම පොජ්ජංග ධර්මක සරුවත් යනන්සේ හැන්දෑවේ තමන්ගේ කියන්නේ විවේක ස්ථානයේ සිට රහස් ස්ථානයේ සිට නැත්නම් භාවනා පරියන්කේ සිට නැගිටලා ගිහිල්ලා ලෙඩ වෙච්ච කාශ්‍යප ස්වාමීන් වහන්සේ දැක්ක මොග්ගල්ලාන තාන්ත දැක්කයි කියලා ඔය සමුහ භාවනා ක්‍රමයක් පොත්වල කියනවා මේ ඔය ආනාපානසති සූත්‍රය වගේ. මුගක් කළාට තනියම කරන්න. දැන් මින්ගලා කරන්න. ඒ නිසා උගව දෙනෙක් ඒකට තමයි දැන හරි කැමති කුටිය තනියෙන් භාවනා කරන්න. කුටිය තනියෙන් භාවනා කරනකොට වෙන්නේ තීන මිද්‍යාව ඉතින් ඒක තමයි හිත දෙනවා මේ මේ මෑත කාලේට හොඳම මොකට සම්බන්ධ ස්වාමීන් තමයි වේබුසයාට ඒ සාහනාත ඔය මහදීසාරුගේ සමකාලීන කෙනෙක් ඌ බාකින් කොයින් කසිස්මයකට අනුශාසකත්වයේදී වැදගත් ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ කවමදා කණ්ඩා ගන්නද? ආයි විද්‍යාතරම ඇහැරලා. ඒ සංසු ප්‍රකාශයක් කළා තියෙනවා නින්ද තිරිසන් කියලා. තිරිසනා වගේ දඟලලා කලබල කෙරුවොත් දඟලුවොත් සංගත මහන්සි වැඩි වුණොත් තමයි නිින්ද අවශ්‍ය කරන්නේ කියලා. නමුත් ඒක ඇත්තට හොඳ වැඩක් නෙවෙයි. මොකද සර්වඥාන්සෙත් නිදාගෙන තියෙනවා. මොකල්ලාන මහදී ස්වාමීන් වහන්සේ නිදාගෙන තියෙනවා. නමුත් මේ සංසය ඒකට බනින්ද කියලා තියෙනවා නිින්ද කියන්නේ තිරිසන් වැඩක්. අංග කාය ඕනකදී මහන්සි කෙරුවොත් නිදිමත වෙනවා. ඒ නිසා විස්රාම වෙන විදිහට නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්න කියලා. හැමදාම වැඩ කරනකොට ඒ ඉරියව්ව විස්රාම වෙන කාලයකට. එතකොට ඉරියව් දිගටම පවත්වා ගන්න පුළුවන්. ගෝක් නිදාගෙන හුඟක් ක්‍රියාකාරී වෙන්න එපා. මද වේගයකින් හැම වෙලාවෙම වැඩ කර කර ඉන්න. ඉතින් අපේ අපේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බලන්න ඉඳලා තියෙනවා. මේ ආපු වෙලාවේදී බලන්න ඉඳලා ස්වාමීන් වහන්සේට බැරිලු 11 විතර වෙනකන් ගිහිල්ලා බැලුවලු. 10 වෙනකම්ම ලංකාවට ආපු නිසා තානාපති මාරි මේල සාකච්ඡා. ඊට පස්සේ ගිහිල්ලා බැලුවල 11ට යනවා සක්මනේ. ඒක දින්දිත් ස්වාමීන් වහන්සේ පරිගණක බුදියලා ඉඳලා උදේ පාන්දර දෙකට ගිහිල්ලා බලනකොට ආයෙත් අක්කනේ. ඒ ශාන්ති නිදාගත්ත බව පේන්නේ නැහැ කියලා. මගේ පුතුම උදේ පාන්දරම ඊට පස්සේ ආයෙ හිඳාන ගෙනාවු කට්ටිය බණ කියලා ඒ වැඩ කරගෙන යනවා දිගටම. බුදු මේ දඹුළු කියන මේ සායරෝ කියලා මේ භාවනා ක්‍රමයක් තියෙනවා. අතන මහජීජාදුක සමපලවල කාලෙම ඇමරිකාව දක්වා විහිදුන ක්‍රමේ ඒ මුළු මධ්‍යස්ථානෙම ඇඳවන්නේ. කිසිම තැනක ඇඳවන්නේ සමාදම් කරන්නේම භාවිත කරන නඹුරු ක්‍රමයට භාවනා කරන්න යනවන ඉඳගෙන තමයි පුදියන්ට ඕන නිදිමත නම් නිදා නිදා ගන්න දෙන්නේ. ඒ ක්‍රමෙම නැහැ. ඒ ස්වාමීන් වහන්සේත් විවිධායක වගේම ඉතින් බුරුම ජාතිකයා රහත් ස්වාමීන් වහන්සේ නමක් කියලා විශ්වාස කරගෙන හිටියා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ නතුනට පස්සේ ඒ නඹුරු ක්‍රමේ නම් ගොඩක් අභාවයට ගියා. මේ විවිධායක ක්‍රමයක් පටන් ගත්තේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබ වාසින්ට ඔය කොහෙන් කජීතේම උපදෙස් දීපේක ඒ ක්‍රම අල්ලලා යනවා. දේසා බුරුමේ හරිය ආසයි ඔය වැඩේට. නිසද්ධිකා නිසද්ධිකාංග කම් නිසද්ධිකාංගෙට නිදානෝකට භාවනා කරනවා කියන එක. ඒ නිසා ඒගොල්ලෝ අර මයි ළඟ තියෙන ওই මේ පොත්තේ ඒ ලෑලි කැල්ලක් තමයි හදලා තියාගෙන නිදාගන්න. ඒ ලෑලි කැල්ල මෙහෙම කවේ තියෙන හදලා තියෙනවා. ඒකේ බෙල්ල තියන් තමයි බුදියයි. නැත්තම් ඒ මේ පොල් ගෙඩිය උඩුව තියෙනවා කියලා තමයි කියන්නේ. දෙවි ගහපැති පොල් ගෙඩියක් නු කොට්ටෙට ගන්න. පොඩ්ඩ හැරිච්ච ගමන් වැඩෙනවා. පොල් ගෙඩිය උසස් වැඩේ. ඒ නිසා පොට්ටෙට ඕනේ නම් කියන්නේ පොල් ගෙඩියකට. ඒ මොකද ඒක අර මේ අපි කලින් කියපු ගාථාවක් තියෙනවා අර මිලක්ක තිස්ස කියන ඒ ස්වාමීන් වහන්සේ වැද්දෙක් වෙඳලා භාවනා කරලා පස්සේ මේ තෙමිච්ච පිතුරු වලින් හදාගත්ත හුම්මයක්ලු ඔලුවට තියන. හිටගෙනත් හුම්මේ ඔලුවට තියාගෙන ඉන්නලු වතුරක් කරෙන් දැඟ පුරාම අකුල් දෙක දානවලු බේසමක නිින්දයක් නැතේ. මොකද මේ ඉක්මනටම පහත් වෙන්න ඕනේ කියලා. නැත්නම් ප්‍රතිඵල අරන් තියෙනවා. යුනිවර්සිටි කෝ වැඩේ කරන පාඩම් කරන කාලේ. පැය 7 තව පැය 10 12 තියෙන්නේ වැටෙනවා. ඉතින් කකුල් දෙක බේත් මේ දාගෙන ඉතින් පාඩම් කරනවා ඇති වැඩක් නැහැ. මුළු එනකොට ඔක්කොම තෝන්තු වෙලා තියෙන මොනවා කරලාවත් හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ විවිධ ක්‍රම මේකදී. කොහොම නමුත් මේ සන්දර්භයට අනුව බලනකොට රජ කෙනෙකුට මෙහෙම කිව්වා කියන එක නම් මේ සමාජික වශයෙන් ගැලපෙන්නේ නැති වැඩක්. නමුත් කාරණාව ඇත්තයි ඔය කුසීතකම බුදුජානනාතේ පෙන්නලා තියෙන්නේ මරණය හා සමානයි කියලා. මද පමාද දෙක තමයි අපි බිමට අදලා දාන්නේ. ප්‍රමාදයේ කියන එක තමයි බුදුජානනාසේ උලුප්පණදී මදයට ප්‍රමාදයට වැටෙන දේ තමයි තීන මිදේ. එතකොට අප්‍රමාදවමත බඳම් ප්‍රමාදෝ මච්චනෝ පද. නිදාගෙන කුසීතව ඉන්න මිනිහා පණ ඇතුව ජීවත් වෙනත් හොල්මන විතරයි මිනිහක් වායි කියලා කියනවා. මරණයක් එතන තියෙන්නේ. කිසිම නෑ මංගල කාරණාවක්. ඒක නිසා ඔය අපේ අම්මලා හැම කියන්නේ කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන ආතිනේ ඵලයා හිඟමනේ තුපට නැත අන්තරනේ. බලර දෙන්නේ හිඟා කණ එක විතරයි වෙන මොකක් කරන්න බෑ. කම්මැලියට එච්චරයි තියෙන්නේ. ඉතින් බුදුජානනාංශ කියලා කියනවා කුසීතෝ දුක්ඛං විහෙරති. ආරද්ධ විදියෝ සුඛං විහෙරති කියලා. කුසීතයා කොහොම කරුවත් වෙනු වෙනම නම් තියෙන කුඩු කාපු ඌරා වගේ බුදිනවා සැපේ බුදිනවා කියලා. ඒකවත් සැපයක් ලබන්නේ නැහැ. නිින්දෙදි තියාට මට පෙරද පෙරලි වේදෙනවා. වීර්යවන්තයා නිඳ නිඳාරියට කරලා අනිත් වෙලාවට අවදීන් වැඩ ගන්නවා. බුදුජානනාංශය දෙල්ලා දීලා දෙන්නේ කාලකතානේ පුදුමාකාර අවදි භාවයක්. එතන බුද්ධ කියන වචනයට අර්ථකථනය දෙන්නේ ප්‍රබුද්ධ කියන එක. ප්‍රබුද්ධ කියන්නේ පිබිදුණු. අනිකත්ෝ නිින්දේ. එනකට අනිකත්ෝ ඉන්නේ මරණින්දේ. හීනෙක ඒගොල්ලොත් දඟලන ඒගොල්ලොත් ඇවිදිනවා නිකන් හීනෙන් විකාරයෙන් දොඩවනවා වගේ. නමුත් කීකේත්ම මේ තමයි මේ ආශ්‍රය කරන අනිත්‍ය දුක්ඛ අනාත්මය. එනත්තම් මගේ මේ ක්‍රියාත්මක වෙන ධාතු නාම රූප ධාතු කියන දන්නේ නැහැ. ඉතින් හීනෙක තමයි ජීවත් වෙන්නේ. සර්වඥාන් තමයි ඉස්සල්ලාම ප්‍රබුද්ධ කියන අවදි වෙච්ච කෙනා. ඒ නිසා සර්වඥාන් කියන්නේ බුදු බුදු කියන අදහස මේ ප්‍රබුද්ධ කියන වචනේ. අපේ සිංහලේ බුදු බුද්ධි කියන එක ළඟ ළඟ යනවා. තියෙනවා බුදු වෙනවා කියන එක ළඟ ළඟ යනවා. මොකද බාහනමක් දැක්කම ගියාම ඒක ගෙවල් වලට වැඩිය ළඟයි. මොකද කාලා බුදියේනවා. ඒක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ විපස්සනා වෙදී හරියට මතක් කරනවා මේ මෙනෙහි කිරීම තමයි ඔකට තියෙන උත්තරේ. සක්මන් කරන එක තමයි මෙනෙහි කිරීම. එතකොට වීර්ය පැත්ත නැගිටලා තියෙනවා. ඒ හොඳටම බැරි නම් මේ අර ආර්ගතු සාර්ථක මට මතක නැහැ සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන් ඒ ස්වාමීනාට දීපු උපදේශ අන්තිමට කියන්නේ බැරිම නම් ගිහිල්ලා දකුණු වැලෙන් නිදා ගන්න කෙටි වේලාවක් කියලා මෙතනදී සාධිරුවන්ගෙන් අහන මුතුජානන්සේ දවල්ට කාලා පොඩ්ඩක් සැතපුණේ නැද්ද කියලා. බුද්ධ සර්වචන්හන්සේකෙත් ඒක තිබිලා කියලායි කියලා කියනවා. දිවා විහරණ කියලා එකක්. සංඝා විහරණ කියලත් මේකට සඳහන් කරනවා. කැමතේට පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඥාන කෙනෙක් නාලා කොණ්ඩේ වේලෙන වේලාව වගේ වෙලාවක් නිදාගන්නයි කියලා. එතකොට හැන්දවරුවේ අවදින් ඉන්න පුළුවන්. මේක නිසාම ජෛන නායකතුමා භාවත් ගෞතමයන් සහ ඔහුගේ ගෝලිය හොඳට කාලා හැම එකම දවල්ට පුතිනවා කියලා ඒ කාලේ බැනපුවා තාම ඒගොල්ලන්ගේ සූත්‍ර පිටකේ තියෙනවා. ජෛන ආගමේ සූත්‍ර පිටකේ තාම ඉතුරු තියෙනවා. මේ විනය පිටකත් ඉතුරු තියෙනවා. මේ භාවත් ගෞතමයන් සුමන භාවත් ගෞතමයන්ගේ සහ බෞද්ධ කම්යාවේ ගෝලියෝ හොඳට දවල්ට කාලා පුතිනවා. සර්වඥාන්ද මෙතනක් කියලා දෙනවා රජුන්ට නිකන් නිදාගත්තේ නැද්ද කියන අහන එක වගේ විභා විහරණයක්. ඉතින් ඒක මේ පිළික කාරණාවක්. තමන් සමහර ඔය කටුකුරුනි ඥානන්ද සංඝ අපිට කිව්වේ ඉදාසන පොත කියලා දෙනකොට නාලා කොණ්ඩේ වේලෙන්ද අවුෙන්න ඕන. ඉතින් නැත්නම් දැන් නම් එයාට රැස් තියෙනවනේ ඒ කාලේ තිබුණේ. නැත්නම් ඉතින් ඒ පිටින් තෙත පිටින් ඉතින් වැන්දොත් කොණ්ඩේ වැන්දොත් ඉතින් එකක්මයි. ඕනෑමට වැඩිය අවුවේ හිටියොත් ඔළුව පුපුරු ගන්නවා. ඉතින් ඒක හරි වෙලාවක් තියෙනවා. ආන්නේ ඒක වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. නාල පොඩ්ඩක් වෙලා ඔළුව අවුවේ තියාගෙන ඉන්නවා. අන්නේ වගේ වෙලාවක් දිවා විහරණ කරන්නයි කියලා කියනවා. එහෙම නොවුනොත් බත්ත සම්මදේ කියලා එකක් එනවා. මේ විජම්බිකාව ඇනුම් යන ගතියක් වෙනවා ගන්නවා. ඒක නිසා උගා කල්යන වැතර තමන්ගේ කාලසටහන හදාගන්න. ඉතින් මෙහෙදි දින කාලසටහන දර්ශීයක් විතරයි. ඒක කාලයක් යනකොට ඒකේ ඒ තාලෙට හදාගන්න එක තමයි කරන්නේ. අද බුදුගයාන දිගාරිකරණය කරේ ග්‍රීෂ්මකාරී කරන්නේ. ග්‍රීෂ්ම ඒක මේ අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේට අට කිත්තු අදහසක් කිව්වා. ඒ කියන්නේ සීත ඍතුවේ සහ වර්ෂා වෙලාවේ නිදාගත්තොත් ඔළුව තෝන්තු ගතිය වැඩි කරනවා. ඒ කාලෙට වැස්සට දැන් දවල්ට දාහනේ අරගෙන එනකොට හොඳට වහිනවා සීතල වගේ තියෙද්දි ඒක කුසීත කරනවා. හිත කරලා නිදාගත්තොත් නැගිටතර පස්සේ සම්පූර්ණ තෝන්තු වෙනවා. ග්‍රීෂ්මීත්‍ය නිදාගත්තොත් නිදාගත්තේ නැත්තම් තෝන්තු කරනවා. ග්‍රීෂ්මීත්‍යයේ ආහන්සිලා හිටියොත් නැගිටිනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ ගැම්ම ගන්න පුළුවන්. ඒ අපි අර ග්‍රීෂ්මීත්‍යයේ හිටියා මේ සෙම්ම මේ චවුතාන් වල ඉතින් අවුරුදු 95ක් විතර වයසක ස්වාමීන් වහන්සේ නම. පින්නපාතන යන්නේ උනට ඔක්කොම වැඩ ගමන් වැඩ කර ගන්නව කවුරක්වත් නැහැ. මේ මත්දහන වෙච්චහම අපිට ඉන්න බෑ. හරිම ග්‍රීෂ්මයි. ඒක හැම ගියක්ම හදන්නේ පොළොව යට අඩි දෙකක් විතර උස ඉඳ තියලා කනුවර ගහන්නේ. ඉතින් අපිට ඔබ දෙතිලා තිබුණේ ඒක යට පැතුරු දාගෙන ඔහෙ දපලා ඉන්නේ කියලා. එළියට එන්න බෑ. આવොත් එහෙම අහුනොත් ඒ ග්‍රීෂ්මට අහුනොත් ඒක පැයක් විතර ඉඳනම් බෑ. පැයක් විනාඩි 10ක්වත් ඉන්න බෑ. ඒ උණ ගන්නවා. නෑවොත් එහෙම නාලා ඉවරනකොට උණ ගන්නවා. කවදාකවත් නරකයි ග්‍රීෂ්මත්වයේ මම දන්නේ නැහැ. ඉතින් මාපි බැලුවා ගිහින් ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ කියලා. ඒකේ තිබුණා මේ કૃතිමව හදපු පස්කන්දක ගහලා හදපු ගල් වෙනවා. ගල් නෙවෙයි ඒක නිකන් දෙලා බින්ගයක්. ඒ බින්ගේ මේ උඩ ගේ හදලා යත සම්පූර්ණ අර අවකන බුදු පිළිමයට දිනන මේක වගේ මේකේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා ඒ කරුණ පැත්තට ඔළුව දාන කකුල් දෙක එළියට දාගෙන මේ වැටලා ඉන්නේ. එහෙම හිතියේ නැත්තම් මේ ඒකට කිසිම පණක් නැහැ. ඔක්කොම නිකන් වේලලා යනවා කොච්චර හරි මේ කාලේ අපි ටිකක් කලින් පිටුපාත යනවා. පින්දපාත කරගෙන එනකොට 9 විතර වුණොත් මුළු දවසම ගන්න දෙයක් නැහැ. අවුව වැටෙන්න දකින්න ඉස්සලා ආපහු එන්න ඕනේ. එන්න දෙනකොට මේ හරිය ওই පල්ලා කුඹුර කුඹුර වගේ කැලලක් තියෙනවා යහපොන මෙහපොන මොනම ගහක් නැහැ. ඒකට පායලා තිබුණොත් එන්න බෑ. ඒකට එතෙන් යනකොටම තේරෙනවා මේකේ වටාත් අරගෙන යනවා. ගියාට මොකද මේ මොනම දෙයකින්වත් බේරන්න බෑ. ඒත් ඉතින් මිනිස්සු වැඩ කරනවා. උඹට දඬගෙන අර තන කාගේ විදිහට ගහන මිනිස්සු වැඩ කරනවා. කාන්තාව හිටව වැඩ කරනවා. මොකක් වෙලාට ආරක්ෂා විදියට හරිම අමාරු වෙනවා. ඒ කාලේ නිදාගත්තේ නැත්නම් අමාරුයි. දැන් ග්‍රීෂ්මයේ එහෙමයි වර්ෂායේ තා සීතේ නිදාගත්තොත් අමාරුයි. ඒ නිසා ඒක අර යුතු බෙදෙකුත් තියෙනවා තමයි. බලපානවා මේ මධ්‍යහනේ නිදාගෙන ඉන්න ග්‍රීෂ්මයේ ඍතුවට වාසිදායකයි. වර්ෂායේ තා සීතේ ඍතුවට ගැලපෙන්නේ නැහැ මේ නිකන් නැගිටට පස්සේ සම්පූර්ණ ඔළුව නිකන් තෝන්තු කරනවා ගැතිය. නේද අසල් නාසම්ති ගොයේ ආන සමන් හොඳ දේශනාවක් නෙමෙයි මේක කියලා තියෙනවා. මේ කියන්නේ මේ ඉන්නේ ඉස්තර කරලා තියෙනවා. ඒක නැති කරගත්ත ගාතාවක් ඒක ඒ ගාතාව ওই ගාතාව නෙවෙයි ඒක. ඒ ගාතා දෙකක් මේ වත් කරනකොට මේ මිනිස්සු ළඟ තියාගෙන ඒ මිනිස්සු නිතරම කියවනවා. ඒකේ කොසල් රජුණන්ගේ ඉල්ලීමකට බුද්ධ ඥානවත් කියන එකක්. මේක එහෙම කතාවක් නෑ. ඒක ඉඳ ඉඳ මෙතන ගියාම කවද පොතේ මහරජතුමාගේ බෑලා ගියා. පස්සේ බෑලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නාලු ඔබ කනකොට මෙන්න මේ ගාථාව කියනවා ඉඳලා වන්දිපත්කේ තියලා කියවන්නේ කියනවා. එතකොට අර ක්‍රමක්‍රමයෙන් පිටු දෙක දෙක අඩු කරනවා. එතන ගානට මාළු 32ක් තියාන අඩු ගානේ පිටු 32ක් වලනවා. එක එක දාගෙන දාගෙන වන්දන දීමාවක් නැතුළු කොතොල් රජුරන් එක ඇතෙක් කොල්ල බඩ ගෙනියන්න වෙන ඇතෙක් කොල්ල කියලා කියන්නේ. ඒ තරම කාලි වුණාට පස්සේ බඩ. කිසිම මේ මේ පාලනයක් නැති. ඉතින් පස්සේ අඩුකල අඩුකල අඩුකල මේ සාමාන්‍ය ශරීර සෞඛ්‍යයට ගත්තයි කියන එක තමයි කියන්නේ. ඒක ওই දාතාව නෙවෙයි මං කියන්නේ. මේ හිටියේ නෑ කොතොල් රජු. <laughs> ඒක මට මතකයි ওই කතාව ඇහුවා අපි මේ කියන්නේ කටවරණ ඥානানন্দ සම්මාදේ බලන්න පුළුවන්. ඒක වෙන ගාතාවක් ඕක නෙවෙයි. ඒ ගාතාවේ නිදාන කතාවේ තියෙනවා ඒක පාවිච්චි කරපු බැරි මේක නෑ එහෙම පාවිච්චි කරපු කතාවක් නෑ. මේක තියෙන්නේ රජු වහන්සේ නිකන් ඉඟි කියපු එකක් විතරයි. සිංහසීයාවෙත් මේ බුදුජාණන් වහන්සේ අරගෙන තියෙන දකුණු වැලේ දකුණු වැලේ ඉනකොට අපේ හෘද වස්තු තියෙන වම් පැත්තේනේ. ඒක දකුණු වැලට පුදිය ගත්තාම හෘද වස්තුවේ මාංශ පිටුල බරක් වැටෙන්නේ ඒක විවෘත වෙනවා. ඒක හෘද වස්තු විවෘතයි. අනිත් එක තමයි දකුණු වැලේ මුදිය ගත්තාම දකුණු නාස්පුඩු හිර වෙන වන්නාස්පුඩු වැඩ කරන්නේ. වන්නාස්පුඩු වැඩ කරනවා නම් ප්‍රාණ මේ මොනවද? ආන යාමවල කියන්නේ සූර්ය ශක්තියට නෙවෙයි චන්ද්‍ර ශක්තියට සම්බන්ධයි. ඒකෝ දැන් සීතල වෙන ගතිය තියෙනවා. මේ අතර පුදියා ගත්තොත් මේ පුදියා ගන්න ඉරියවට අත තියලානේ මේ පුදියා ගන්නකොට මේ නාස්පුඩුව ටිකක් හිර වෙලා වැඩියෙන් වැඩ කරන්නේ දකුණු නාස්පුඩුව. එතකොට ඒක සූර්ය ශක්තියට ඇඟ උෂ්ණය අවශ්‍යනවා. කාමකෝප අවශ්‍යනවා. මේ අතර පුදියා ගත්තාම කාමකෝප නිවෙනවා. හෘදේ වස්තුවට බර අඩුයි. يعني ඒකට පැට වෙන බර ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ ඇඟ නිවන හිත නිවන ඉරියව්වක් කියලා තමයි මතක් කරලා දෙන්නේ. ඒක නිසා සරුවචන අනිත් එක සිංහයා හැම වෙලාවෙදීම නිදාගන්නේ දකුණු පාය යට කරගෙනලු වම වම අත මෙහෙම තියාගෙන ඉතින් කවුරු හරි අදිශයක් වුණොත් එක පාරටම නැගිටින්න ගැම්ම ගන්න පුළුවන්. දකුණු අත පස්සට ගත්ත ගම දුන්නක් වාගේ නැගිටින්න පුළුවන්. ඒ නිසා සිංහයා ඉන්නේ ඉතලගෙන. සිංහයා හැම කෙනෙකුටම හතුරා නිසා සිංහයාට කොයි එක්කන හතුරා වෙයිද කියන්න බෑ. ඒ නිසා එයා නිදාගන්නේ හැම වෙලාවෙම ඔය ගින්නියන හමුදාවේ මිනිස්සු ආගේ හදිසියක් ආවොත් ඒක පහට නැගිටින්න ඕනේ. ඇතත් නිින්දි ක්‍රමයක් තියෙනවා. අදානම් කරනවා කියන්නේ ඔක්කොම සත්තු නිදා ගන්නකම් ඇහැරගෙන ඉන්නවා. අන්තිමටලු බුදියන්නේ ඕත මොනක් වුණ නැගිට ගන්න බෑ. නිසා නිදාගන්නේ අන්තිමටලු බුදියයි. බුදියලල පාන්දරව නැගිටිනවා. ඒකල යනකොට හැම දවස පුරාම හිමීට වැඩ කරලා ඇඟ කලබල කරගන්න නැතුව බේර ගන්නවා. සිංහයාගේම නෑ. සිංහයා දඟල වැඩ කරනවා. නිදාගන්නේ සිංහ දෙයියාගේ ඌ නිදාගන්න ওই තාලෙටම. දකුණු අත යට කරගෙන ඒ දකුණු අත කලබලයක් වෙනකොට ගත්ත ගම ඒක බිමට තිබ්බහම ඒක පාරටම නැගිටින්න ලේසි. බිම්මට පනින්න අතුරට බහර දෙන්න පුළුවන්කම නිසා ඒ සර්වඥාගේ සිංහ සීයාව තමයි අනුමානවලටම ඒකදී යටි වතුරේ ඔළුව අතර මුළු ඇඟේම සංවේදීකමක් තියෙනවා සංවේදී වෙනවාට වැඩි. නෑ මම වා පුත්තා කරා උත්සාහ කරනකොට ඒ කකුල මේ දණහිත මේ දණහිත තිබ්බම දණහිත ගැටල පුදියද නැහැ. පොඩ්ඩක් ඇදලා පුදියන්නේ කියලා කියනවා. කියන්නේ එහෙමනේ පය පිට පය පොඩ්ඩක් ඇදලායි කියලා. ඉතින් එහෙම කරන්න ගියත් අර ඒකෙන් අදහස් කරන්නේ නින්දට වැඩි අවදිකමක් හිතේ ඇති කරලා තියෙනවා. ශරීරයේ පාවුවක් වෙනවා හිතමියම් පැතිරෙනවා කියන එක. ඒකට ඉරියව පවත්තන්න එපා. ඒ ඉරියව මුළු ඇඟ පුරාම සමාකාරව තියෙනවා. ගෝ පුරුදු කරන්න ඕනේ. සිංහතය. ඒ වගේම තමයි ඒක විස්රාම ගැනීමක් මිස නින්දට වැඩි සැප නැහැ. හොඳට ඇඟ විස්රාම වෙනවා. ලොකු තාදිනවා හුඟක් කලකට වැඩේ කරනවා. උඹලියත් ඉන්නවා මං කිව්වා මෙහෙම බෑ ඊට පස්සේ කිව්වා ඒකට ප්‍රශ්නයක් නෑ ඒක නැති වුණාට කමක් නෑ පුළුවන්තරම් උත්සාහ කරන්න උත්සාහ කරනකොට කරනකොට ටික ටික තමයි හැදෙන්නේ ඒක. ඒ කියන්නේ ඉන්න සෙයියාව කියන එක නිකන් භාවනා ඉරියව්වක් වගේ. විශ්වාම ගන්න මිස වැටලා හන්තර බුද්ධිය ගන්න බෑ. වැටලා හන්තර බුද්ධිය ගන්න නම් එක්ක මුණින් අතට හැරෙන්න ඕන නැත්නම් උඩු අතට හැරෙන්න ඕන. මේ වගේ කයට නිකන් ඔය මේ අමතක වෙන්න දෙන්න ඕනේ. මද මදේට ප්‍රමාදයට වැටෙන්න ඕනේ. ඉන්න තේයාවද එහෙම එකක් නැහැ. ඉන්න තේයාව කියන්නේ විස්රාම ඉදියාවේ හිත තියාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙවියන් අකයි අපුලි ගාන දාපුවම කියන්නේ තමයි ඉඳගත්තම ඉස්සරහට පොළොට බර වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ පොළොට තමයි ශරීරයේ බර ප්‍රමාණය අඩු වෙනකොට ඉතාම දියුණු කොට තමයි දිගට හේතු වෙන්නේ. එතකොට අර යකපහතු ඉස්පස්ති ගතිය අඩු වෙනවා. ඔය එතකොට පටල නැහැ. හරියට පටල ඒක නිතරම ඇහැරලා ඉන්නේ මොකද පටල නැතිනම් ප්‍රජාතන්ත්‍ර සම්පන්න විඳ රැකෙනවා වගේ එකක් නේද? ඒකෝට එතනම අවදී තමයි ඉන්නේ මොකද? විස්රාම වෙනවා. විස්රාම වුණාට ආදීවේ පහසුම විතරම ඒක සිදු කරගත්තට පස්සේ හරි ලේසි ඒක මේ ඒ කියන්නේ තද බල කුෂන් අරිමේතින් දනව කරන්න බෑ. ඔය දින සාමාන්‍ය තද පොලොක් තමයි වඩා ලේසි ඔය සිංහ සෙයියාවට. අරක හරියන්නේ නැතුව නෙවෙයි ඒක කුෂන් එකක් දැම්ම ගමන් කොන්දපත් වෙනවා. කොන්ද ප්‍රදේශේ පාත් වෙලා ඊට පස්සේ අපහසු වේදනා. අලුත් මෙත්තවල කරන්න බෑ. දැන් සාමාන්‍ය චූර නම දාගත්තා නැත්නම් වෙච්චිත්යක් දාගත්තා වගේ නම් හරි පහසුවක් තියෙනවා ඒක. අම්මේ දැන් ඒ නැගිට්ටාම උදේ උදේ දැන් හැරෙනවා. හැරිලා තෑන කාලයක් කියන්නේ ඇඳින් වහින් නැතුව ඉන්නවා. ඒ කාලේ මේ ඒ කාලේ සාමාන්‍ය ටිකක් වෙලා හිතේට පස්සනවා ඇඳින් වහින්න පුළුවන්. කියන්නේ නැගිට්ට ගමන් ඇඳින් වහින්න බෑ. ඒ කාලේ වැටෙන්නේ මේ තීන තීනේටද මිද්දේටද? ඒ කියන්නේ මිද්දේ කියලා කියන්නේ මිදෙනවක් තමයි මේක බුරුල් වෙනවක් තමයි. මේක මිද්දේ කැළවෙනවක් තමයි. මිද්දේ තිබිලා ඒක කර්මන්නේ බාහිරටපත් වෙන එක. නිසා අපේ ව්‍යවස්ථාවේ දාලා තියෙනවා මේ මොකක්ද ඒක හොඳ වාක්‍යයක් දාන්න සෙන් බුද්ධාගම ගත්ත කැලලක් ලොකුසාහනාගේ මේ අවදි වූ විගත සිතුව කියලා සිතුව කිසඳා කාලයක් ගෙවා අරුණට පළමුව අවදීව නොගිල නැමෙදිනාගේ සිරිත වේචුවේ. අවදීව උගිත අස්නෙන් නැගිට. අවදීව උගිත අස්නෙන් නැගිට කියලා කියන්නේ ඔය මිද්දේ කඩා ගන්න කරන වැඩක් තමයි. ඒක නිසා මේ සින්බුත්තාන් කියන්නේ නැගිට බොහොම ඇදේ පණින්දි කියලා. ඒක ඉතින් මොකේ උඩ වැටෙයිද? දැන් මයගේ නම් ඉතර පඩික්කම අනම්මනම් තියෙන වැටුනොත් එහෙම ඕකට තමයි වැටෙන්නේ. ඒ නිසා ඇඟින්දපු ගමන් පණින්දි කියනවා. ඒක එහෙම නැත්තම් හිත එහාට පෙරලනවා මෙහාට පෙරලනවා. ඉතින් ඒක ස්වභාවයි. මම සමහරට බෙල් තුනක්වත් තියලා තමයි පාන්දරට නැගිටින්නේ. තුන හැමකට එකක් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඊගා තමයි টොප්ම නිින්ද යටේ. ඒක තමයි පුදුමම ආසාවක් තියෙනවා බෙල් එක ගැහුවට පස්සේ හතර වෙනකන් ටික බුදියන්න. ඔන්න ඒකෙදී බොහෝම ආසාවිනොත් හතරයි හතරට 20ක් තියදී එකක් ගන්නවා කායලා. ඊට පස්සේ ඔන්න ආයෙත් අද්දුරු කාලේ මෙහා පැත්තට යනවා බෙල් එක ඔෆ් කරලා දීලා ආයෙ තව විනාඩි 20ක් තියෙනවා කියලා බ්‍රහ්මණලාට ওই 20 විනාඩි 60ට යනවා. ඊට පස්සේ නැගිටිනකොට හතරයි 20. ඊට පස්සේ ආයෙත් වාහක කරා හැබැයි ඒ ඒ විනාඩි විතර පුදුම කෑදරකමක් තියෙනවා මේ ටිකේ එක තප්පරයක් එක විනාඩියක් ඔය ඔය කියන එක තමයි අවදි නමුත් නැගිටලා ගිහිල්ලා මොනවාක්වත් ඒක ඊගාට වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ ඉතින් ඒක හුඟක් වෙනස් වෙනවා ඉස්සල දවසේ හුඟට ප්‍රසන්න කරදර වලින් තොරව නිදා ගන්න පුළුවන් වුණාට ඉතින් නැගිට ගන්න නැගිට උනොත් කියලා පිව්වා එහෙම කරලා යන්න පුළුවන් ඊට පස්සේ ඇවිල්ලා සිතුරලා තිබ්බනම් මේක යනවා ඉතින් ඒක බිල්ලේ වදිනවා බිල්ලේ බිල්ලේ වදින්න කලින් හැරෙන්න කරනවා. අවදි දන්නවා බිල්ලේ වදිනවා. බිල්ලේ වදිනවා බිල්ලේ වැදිනවා ඕක් කරලා තව පොඩ්ඩක් ඉන්නවා. ඒක නිසා දැන් බිල් කියනවා විනාඩි 5න් 5ට වදින බිල්. තුන් සැරයක් වදිනවා. බිල් එක තිබ්බට විනාඩි 5ක් කඩලා ආය විනාඩි 5න් ආය වැඩි මොකද හැම කෙනාටම තියෙන දෙයක් තමයි ඒ බිල් එක නැගි අවදි වුණාට පස්සේ ටික පුදුම හැපයක් තියෙනවා. ආය විනාඩි 5යි තියෙන්නේ. මොකද ඉන්නේ ඒ විනාඩි 5 සමානලාට පැයට ඇදෙනවා. ඒ කියනම අමාරු. නැකින් එක අමාරු නෑ. ඒකයි මේ ඔය ඔය කියන්නේ නිින්ද කැඩෙන වෙලාව. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියන එක කියන්නේ ඇස්තරීම සහ අවදි වීම කියන දෙක දෙකට මෙනෙහි කරන්න කියලා. ඇස්තරිනවා කියලා නිින්දෙන් අවදි වෙනවා එකක්. හිත අවදි නමුත් ඇස් දෙක වහගෙන. ඊට පස්සේ එතනම සතිය පිහිටවගෙන දැන් මම අවදි වුණා. දැන් ඇස් දෙක අරින්න ඕන 100 කියලා. ඒ වෙලාව ඇස් දෙක අරින්න හිතෙන්නේ නැහැ. දැන් බලන්න ඕෆ් වෙලා නිින්ද මේක ඕෆ් කරන්නේ ඇස් දෙක වහගෙනමනේ. පොඩ්ඩලෝසෝ ළඟ තියා ගන්නවා. ඕෆ් කරන්නේ නිකා ඔහොම ඉඳගෙන ඇඟටත් දැනෙන්නේ නැතුව අතවත් හෙල්ලෙන්නේ නැති විදිහට ඔෆ් කරන්න පුළුවන් ඔෆ් කරුවා අනිත් පැත්තේ එහෙම අත තියලා ආයෙ එහෙම බුදිය ගන්න. ඒකේ නිින්ද තියෙන මේ මත් කරන සුළු ගතිය හැටි. නමුත් හොඳ මේ ප්‍රධාන ගතියකින් බුදිය ගත්තා නම් ඒක එන්නේ නැති උදේට නිකන් කර්මණ ගතියක් තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් අපි ඉස්සර දවසේ වැඩ වැඩි වෙලා ඇදලා බර ගතිය හිතේ තිබ්බන අවදි වෙනකොට ඒක පෙන්නනවා කයලා නෑ වැඩිට කියලා. ඒක කම්මැලිකමටත් හිතෙනවා. කම්මැලිය හැමදාමත් එහෙම වෙනවා. නමුත් උත්සාහ කරන කෙනාට උනත් උදේ අවදි වෙන ගතියෙන් ඉස්සර දවසේ ගත කරපු වෙනස්කම් දැක ගන්න පුළුවන්. ඒ සෙන් බුද්ධාගම තමයි කියලා තියෙන්නේ නැගිටපු ගමන් ඇඳේ පණින්නේ කියන. يعني එහෙම නැතුනොත් ඒ මේ ලොකු සාන්තින්න කාලේ කෝ ඒ බුරුම සාන්ත නමක් 60 70 වුණු චප්පට ස්වාමීන් වහන්සේ උද්ද නමක් කියනවා. උදේ පාන්දර නැගිටුවම ඉස බානවා. පාන්දර මුළු ඉසබාන. ඉසබාලලා ස්ථානේ වටේ වටේ පාරෝගක කරන තියවලු වටේ රවුම් හතරක් ඇවිදලාලු එන්නේ කොයි දේ කරන්නේ. භාවරකන කෙනෙක් නෙවෙයි පොත්පත් කියලා දෙන වැදගත් සිල්වන්ත ස්වාමීන් වහන්සේනවා. උදේ පාන්දර නැගිට පහම කරනවා ගුරුන් සාතලා එක එක ක්‍රම හොයාගෙන ඉන්නවා. ඒ අර නිින්ද කඩා ගන්නට. ඒ කඩාගෙන යන්නේ හැබැයි ඒකට මම දැකලා තියෙනවා ස්ථාන නිදිපොළ මාරු වුණොත් කරා. නිදිපොළේ හැමදාම ඉන්නවනම් යම් කිසි පුහුණුවක් කරන්න පුළුවන්. හැමදාම මෙතනම ඉන්නවනම් ඒ ටික ටික ටික ටික කලින් කලින් අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්තම් කරන්න බෑ. මාරු වුණොත් අපේ හිත නිදහස් කරන වෙනවා හරියට ඇයි ඇවිද්දා ඉතින් මහන්සි අරේ මේ කියලා ටිකක් නිදාගත්ත කමක් නැහැ කියලා නිදහස් කරනු දෙනවා. මම හැමදාම සෙනසුරාදා බදාකට යනවා. පොල්ගස්සෝ විතර ඉතින් ගිය දවසේ පහුවෙන්ද මම හිතාගෙන ඉතින් අද නම් ඉතින් හතරටම නැගිටින්න ඕනේ නැහැ. පහට නැගිට්ටත් ඇති කියලා එදාට නිදහසක් තියාගෙන ඕන අයියේ ඇවිද්ද වැඩිනේ අරේ මේ කියලා. එක දිගට කාලසටහන යනවනම් කඩා ගන්න පුළුවන්. ඉන්දර ගොඩක් ඇහැගත්තෙන් වෙන ප්‍රශ්නයක් මේ අහන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් සමත භාවනාව ගැන කියනකොට හුඟක් ඔය දැන් පොත්පත් වල තිබෙන්නේ මේ භාවනා කරන සංඥා කියලා කියන්නේ දැන් සමත භාවනා කරනකොට දැන් එයා ධානයෙන් උපදවාගෙන තිබුණා නම් මේ ධානයෙන් නැගිලා ඊට පස්සේ විපස්සනා භාවනා කරනකොට දැන් යම් කිසි අවස්ථාවක කයේ දැන් පීඩා ගැතියක් කොළේදි මත වයාලි වශයෙන් යම් කිසි පීඩාකාරී ගැතියක් ආවොත් අර ධානයේ සමවැදිලා ඒ ධාන තුකින් ටිකක් වෙලා ඉඳලා ආය නැවත වරක් ඒකෙන් නැගිටලා මේ විපස්සනා භාවනා කරන්න පුළුවන් ඒකට ආය ආයේ දැන් පීඩාකාරී ගැතියක් ආවොත් ආය අර විදියට ධානයේ සමවැදලා ඒ ධාන කෘතිය ඉඳලා එහෙම මාරු කර කර කරන්න පුළුවන් කියන කතාව. එතකොට ඒක දැන් එහෙමද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැන් දැන් විපස්සනා භාවනා කරනවා නම් කෙලින්ම ඉතින් ඒ විපස්සනා භාවනා කරන කෙනා කියනවා දැන් දැන් මට යන ගැටි මේ පාඩේට තියෙනවා නම් ඒව එනවා තමයි ඒ ආකෝ එන්න ස්වභාවයේ බලාගෙන ඉන්න විතරයි කියන අපිට ඕන වෙලාවට ඒක ප්‍රබෝධවත් ගතිය ගන්න බෑ. ඒක එන්න වෙලාවට ඉන්නවා කියලා දැනගන්න විතරයි තිබෙන්නේ කියන්නේ. ඒක දැන් මේ විදිහට අර සමත භාවනා කරනකොට අර විදිහට දැන් ධ්‍යාන උදාගෙන තිබුණා නම් එහෙම විපස්සනා භාවනා කරනකොට කය පීඩාකාරී ගතියක් එනකොට අරකට එහෙම වාර වෙලා ඒක ආයෙ ටිකකින් මේකට එන්න පුළුවන් නේ. කොහොමද? ඒක මේ මුිටදී පල්ලෙහාටම කියලා බැලුවොත් එහෙම දෙවෙනියට මතුවෙන ආරමුණත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කියන විපස්සනා වශයෙන් ආනාපාන කරන නිදිමත આવත් විපස්සනා වශයෙන් වැඩ ගන්න කොහොමද සමත වශයෙන් නිදර්ශන නිදිමත තීන මිද්‍යාවත් වැඩ ගන්න කොහොමද නැත්නම් ආනාපාන කරගෙන යනවා විපස්සනා වශයෙන් සද්දයක් අහම වැඩ ගන්න කොහොමද විපස්සනා වශයෙන් සද්දයකට වැඩ කරන්නේ කොහොමද කිව්වහම ඒකටම බහලා කියනවනම් සමතේදී කරන්නේ ඒ අර ආයෙකින් ආපු ආරමුණ ගැන සලකලා ඒකට ඇලපෙන විදියට උත්තරයක් යටපත් යටහත් වෙලා හෝ තලා මෙව කරන්නේ යම් කිසි ප්‍රතිචාරයක් දක්වනවා. විපස්සනාදී එහෙම කිසිම ප්‍රතිචාරයක් දක්විලා කරන්නේ මොකද මූල කර්මස්ථානයේ ධානයේ ඉන්නේ වෙන දෙයක් නැති තාක්කල් පමණයි. වෙන බාධා නැති තාක්කල් මූල කර්මස්ථාන බාධාවක් මතුවෙන බාධාවට හිත දුන්න ප්‍රතික්‍රියා කරන්නේ බාධාවේ මුලමදාග දැනගන්න උත්සාහ කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි භාවනා කරනවා ආනාපාන. එක්කෙනෙක් සමතේ, එක්කෙනෙක් විපස්සනා. සුද්ධ වශයෙන් දෙන උපදේශ නම් තියෙන සමතේදී සාධ්‍යයක් ආවට පස්සේ ඒ සම්පේ යනකම් ඉඳලා ආභව ආරමුණට හිත ගන්න කියන්නේ. විපස්සනාවේදී හිතේ වෙනස් මම භාවනා කරන සාධ්‍යයක් තියෙනවා. සාධ්‍ය බාරපතල වැඩින සාධ්‍යයක් සාධ්‍යයක් කියලා මෙනෙහි කරා. මෙනෙහි කරලා ඒ සාධ්‍ය තියෙන දායකල් සාධ්‍යත් එක කියලා එතකොට පස්සේ ආයෝගසනාවට එනවා. මූල කර්මත්තාන්න එනවා. ආනාපානට එනවා. මේ සමතේදී අරමුණ නිසා මේ සද්ද නැත්තම් කොට යන්නේ කියලා කියනවා. භාවනාවේ සප්පාය කරන වශයෙන් කියනවා. එහෙමනම් බාධා වෙනවා සද්ද නැත්තම් වලට යන්න ගියාට පස්සේ ආයේ මේ අරමුණට ගෙනත් දාගන්නයි කියලා. වේදනාවටත් එහෙමයි වේදනාව වෙනවනම් කය වෙනස් කරන්නයි කියලා කියනවා. කය වෙනස් කරලා වේදනාව නැති කරලා ආයේ අරමුණට ගෙනත් මූල කර්මස්ථාන ගෙනත් ඉස්සන අවසන් කියනවා. ඉඳගෙන ඉන්නකොට වේදනාවක් ආවොත් මගේ මූල කර්මත්තන යට කරන වේදනාවන දැන් ඉතින් අපිට මූල කර්මත්තන නැතුණාට දැන් පැහැදිලිව තැබී හිත තැබී වේදනාවක් තියෙනවනේ වේදනාවක් දෙන්නේ නේද වේදනාවක් දහුන් දනන්නේ මෙහෙමයි කියලා වේදනාවක් තියෙන කියලා මෙනෙහි කරනවා මෙනෙහි කරලා වේදනාවේ ස්වභාව ලක්ෂණ වල පච්චපට්ඨාන වශයෙන් දරගන්න ඒ නිසා විපස්සනා විදි කරන්නේ අරමුණු මුල දෙන එක සමතදී කරන අරමුණ මග ආරවණ එක මග ආරවීම නිසා විවිධ ක්‍රම කියනවා ඒ නිසා මේ නිදිමත ගතියක් එනකොට සමථ විපස්සනා දෙකම තියෙන කෙනා ගත්තත් නිදිමතට අහු වෙන එකයි වෙන්නේ. මොකද මේ නිදිමත තියෙදි ධ්‍යාන වලට සමාදින්න බෑ. පුරුදු කරන ධ්‍යානයක් තිබුණත් ওই தත්ත්වෙදි ධ්‍යානයක් එන්නේ කිව්වට එන්නේ නැහැ. එනවනම් එන්නේ නිකන් මේ මේ බොරු සායම් බොරුවක් එන්නේ. ඒ නිසා ඒක කරන එක ලේසි නෑ. කොහොම හරි විපස්සනා වේදනා කියලා කියන්නේ දැන් ඉතින් දැන් අරමුණ ගිහිල්ලා නිදිමත ඇවිල්ලා තිනවා. හෝ නිදිමත අර වගේ නිදිමත වශයෙන් හෝ ශබ්ද සද්ද වශයෙන් හෝ මෙනෙහි කරලා ඒක දැනගන්න උත්සාහ කරනවා. සමතේ තියෙන එක නතර තියෙන්නේ ඒ එන දෙයට මග අරව ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ. කොහොමද ධ්‍යානකට සමාදෙලා ඒක මග අරනවා. ඒක නිසා ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් ප්‍රශ්න හිතානේ ඉන්නේ ධ්‍යානයක අත්දැකීම් නැති ප්‍රශ්නයක් ඔය අහන්නේ. ධ්‍යාන ඇතිවුණු කෙනා හොඳටම දන්නවා. ඔය නිදිමත වෙලා කලකොල වෙලා ධ්‍යානට යන්න කිව්වද හිත යන්නේ නැහැ. ඒකට ධානයේ හදා ගන්න ඕන කරන මූලික මානසික தත්ත්වේ නැතුව පුරුදු කරන තිබුණ ප්‍රතිත් ධ්‍යානට යන යනවනම් අර විදිහේ ධ්‍යාන ශක්තිය තිබුණ අර නිදිවට එන්නේවත් නැහැ. ඒක නිසා එහෙම කල්ලාතු උත්තර මේ කල්ලාතුව අදලා තිබ්බ ධ්‍යානකේ මේ වෙලාවේ සමාදින්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක 100% විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිසා මම නැවතත් කියනවා පිරිසුදු කිරීම සඳහා පිරිසුදු භාවය සඳහා මූල ධර්ම වශයෙන් ගත්තොත් සමතේදී කරන්නේ බාහිර අරමුණු මගාර වායම. විපස්සනා කියන්නේ මුණ දීම. ඉතින් ක්‍රම වේද මේ මූල ධර්ම වශයෙන් තමයි කියන්න පුළුවන් ක්‍රම වේද බහුලයි. ඒ නිසා ආනාපාන සති සමත වශයෙන් කරන කෙනෙකුට වේදනාව එනවනේ අර කියන වේදනාව නැති වෙන්න කකුල හැදේ වෙනස් කරලා ආයතන කනවන්න දාන්න. අද්ද තියෙනවනේ. අද්ද නැත්තනකට ගිහිල්ලා භාවනා කරන්න. හිතවිලි එනවන හිතවිලි යනකන් ඉඳලා ආය ආනපාන ගන්න. විපස්සනා වශයෙන් කියලා කියනවා ආනාපාන කරනවා වේදනාව කාණ වේදනාව ප්‍රබලන වේදනාව මෙනෙහි කරන්න. මූල කර්මත්තේ සද්ද ප්‍රබලන සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරන්න. හිතවිලි එනවන හිතන හිතන කියලා මෙනෙහි කරන්න. ඒ කියන්නේ අරමුණට මූල දෙනවා හැබැයි ඒක ප්‍රතික්‍රියාවක් නෙවෙයි. අරමුණ නොදකින්න පතන් කියන අදහසෙන් නෙවෙයි. අරමුණේ මුලමදාගේ දැනගැනීමේ අදහසින්. නමුත් ඒ ආකාරයට විපස්සනාවේ දක්ෂ වෙන්න නම් යම් ප්‍රමාණයකට වැරදිලා ගිහිල්ලා වෙහෙස වෙලා අර මුල් අවස්ථා මූණ දීලා යම් ප්‍රමාණයකට සමත සමාධියක් ඇති කරගෙන තියෙනවා. මුලදී ආධුනිකයා මොනවත්ම කියලා දෙන්න යන්න නරකයි. මොකද සමතෙද කරන්නේ විපස්සනාද කරන්නේ. ඒසාව කර අරමුණක් දීලා කරන්නයි. කරගෙන කරගෙන කරගෙන යනකොට එයා දෙන උත්තර වලින් තමයි තේරුම් අරගන්නේ මෙයා බාහිර අරමුණු ද්විතීයි අරමුණු සඳහා ක්‍රියාත්මක වෙන්නේ එයා දන්න ක්‍රමයටනේ. ගුරුවරු කියලා දෙන්නේ නෙමෙයි. ඒක දිහා කරන්නේ අරමුණ මගාරවල යන්න උත්සාහ කරනවාද නැත්නම් අරමුණට ඇයි ආවේ කියලා මුණ දෙනවද? දෙක මූල කර්මස්ථානියේම ආරම්මණයට පමණක් හිත යොදනවාද නැත්නම් විපස්සනා වශයෙන් ద్వාර ආරම්මන තදුවන්නේ කියන සියල්ලටම හිත යොදනවා. ආනෝ ටික අහගෙන ඉන්න කෙනා විවේකීව අහගෙන ඉන්නවා. දැන් මේ ප්‍රත්‍යයන් තමන්ම භාවනා කරනවා තමන්ම ඒර පිළියම් හොයනවනම් සමත පිළියම් විපස්සනා පිළියම් කියලා ගන්න නරකයි. නිදර්ශන නිජමතාව නම් ඒක කළ හැකි හොඳම දේ මොකද්ද කරන එකයි තියෙන්නේ. ඒ වෙලාව හොඳට පුරුදු කරපු ධානයක් තියෙනවා සමවැදුනට පස්සේ අර ප්‍රශීල වෙනවා. හැබැයි හොඳට නිජමතක් ආපු වෙලාවට ධානයකට යන්න පුළුවන් කමක් නැහැ. ධානය කියන්නේ තීන හිත තීන ප්‍රපත්‍ච්ච හිත දීනං චිත්තං කෝසඥානපතින සමාධිස්ස පරිබන්තෝ. තීන වෙච්ච හිත ඇකිලිච්ච හිත පෝසත් ඥානපරිතං කුසීතකමත වෙනවා. ඒක සමාධියට පරිබන්තයි. සමාධියක් නැතුව සමතික තමත සමාධියකින් කෙලවර තියෙන ධ්‍යානයකට යන්න බෑ. ඒ නිසා මේ ඒකෙදී මේ මම හිතලා ඒ පැත්තෙන් බලලා වෙන්නේ නැති අචාන්චා ස්වාමීන් වහන්සේ වගේ කියන්නේ උය භාවනා ළමතයක් විපස්සනාවක් කියලා දෙයක් නැහැ. එන්න දෙයට මොන දෙයක් ඇති යන එකයි තියෙන්නේ කියලා. මොකද යම් කිසි සමතයක් සමතයක් කියනවාද? සමාධියක් ඇති කරගත්තා නම් සමතයෙන් හෝ විපස්සනාවෙන් ඒ බුද්ධයන් නිදහස දෙන්න ඕනේ. ඒ සමතේ වැඩි කිරීමද කල යුත්තේ කරනවා. මිසක් ඔක සමත උපක්‍රම කරපන්, විපස්සනා උපක්‍රම කරපන් කියලා අර්ථ කරන්න බෑ. ඒ කියන්නේ අහුවෙච්ච දේ අතට අහුවෙච්ච දේ වැඩ කරනවා. ඒ අර ඉල්ලම ඉන්නකොට ඒ පරණ ඔපරේෂන් දොස්තර මහත්තයෙක් පරයනම ಜಾති මනසේ, ස්විස්ලන්ත ජාතික මනසේ මුදව නිවිච්ච මනුස්සයා. ඊට ඔපරේෂන් කරනකොට මේ දැන් හරියට උපකරණ තියෙනවා. හැම දෙයකම උපකරණ තියෙනවා. කියන්නේ හරයක් කැපුණොත්, විස්නායුවක් කැපුණොත්, මොනවා හරි වුණොත් වහා මේක නැතකල ඔපරේෂන් එක කරන්න මිනිහා කියන කොච්චර උපකරණ තිබ්බත් දැනදිලා නැහැ කවර අග්ගල ඇඟිල්ල තියෙන එක තමයි කරන්නේ දොස්තරෝ. ඇඟිල්ලේ ක්ලිප් තියනවලු හරියට මේකට. ඒක කරන්නේ ඇඟිල්ල දෙන්නේ. ඒක තමයි මිනිහා දාන්න බලන ක්‍රමය. කොච්චර උපකරණද ඊට පස්සේ තමයිලු කල්පනා කරන්න මේ ක්ලිප් එකක් දාලා පැත්තට කරනවාද? මොකද කරන්නේ? ස්වභාවයෙන් අපිත් කරන්නේ කැපිච්ච ගමන් ඇඟිල්ල තියෙන්නේ. ඒක එනවා ඇඟෙන්න. මොකද අපි දන්නවා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ වෙලාවේදී සමාධිය වැඩෙන්න ඕනේ. සමාධිය වැඩනකොට දැන් මට තියෙන්නේ නිදි මත, දැන් තියෙන්නේ ශබ්ද, දැන් තියෙන්නේ හිතවිලි කියලා දන්නවනම් අච්ඡං අච්ඡේතෝ පස්සත කියන විදිහට දැන් තියෙන මේ වැරද්ද කියලා දන්නවනම් ඒ පුද්ගලයාට ඕනේ උපක්‍රමයක් වෙන්නයි. උපක්‍රම ගොඩක් තියෙනවා. එතකොට එයා සාජාත ක්‍රමේ පරිණිත. මේ නිදිමතද කියලාවත් දැනගන්න නැත්නම් සද්දයක්ද කියලා දන්නේ නැත්නම් භාවනා කරන බව දන්නේ නැත්නම් ඉතින් ඔය කොච්චර උපකරණ තිබ්බත් ඉතින් ඇති වැඩක් නැහැ. මිනිසයා තාම ලෑස්ති නැහැ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. දැන් සමත ක්‍රමයේ ප්‍රශ්නේ මඟහරින ක්‍රමයක්. විපස්සනා ක්‍රමයේ සද්දේ ප්‍රශ්නෙට මුහුණ දෙන ක්‍රමයක්. හැබැයි මුහුණ දෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ගහබැන ගැනීමක් නෙවෙයි. මේ කවුද ආවේ කියලා මුලැමැදාක දැනගන්නා ස්වරූපෙන් කරන්නේ. අරමුණු දිහා බලන්නේත් එහෙමයි. සමතේදී බාහිර අරමුණු වල මුලැමැදාක බැලිලා අවශ්‍ය කරන්නේ. පුළුවන් තරම් මූල කර්මස්ථානයේ බහුලීගත කිරීම තමයි කෙරෙන්නේ. ඒ නිසා මේක දෙකී අරමුණදී බලනකොට තියෙන්නේ ඒ යෝගාවචරයේ තමන්ගේ මත්තන් තම මත්තන් කියෝයි අහුවෙච්ච ක්‍රමයකින් බේරගෙන යන එක තමයි කරන්නේ. කොයිතරම් කාලයක් විදිහට විපස්සනා කරනලා ඒ නිින්දාව දැන් හිතට ඕනේ නම් අවශ්‍ය නම් නිින්ද ඒක අපි ඒක ඒකේ නෝ හිත යොමුනකොට වුණා. අරමුණ කෙරේ ඊට යොදා යන සමාහිත විනාඩි 4ක් 5ක් කාලයක් පදයන්කින් ඉඳ ගිහලා ආපහු කවුරුරි හැරෙනවා ඉලක්ක ගාලා හැරෙනවා. ඒක අපි ඊළඟට අරමුණ ඉඳලා යනකොට අරමුණ කෙරේ ඊට කියනවා නම් සාමාන්‍ය දවසකට ප්‍රය භාගයක් විතර නිදකින් අල්ලා ගන්න පුළුවන්. එහෙමම පදයන්කෙම දෙන්න ඕනේ ඉඳ තවත් ප්‍රමාණ කාරණා. එතකොට ඊට පස්සේ ඒක හිත විසින් නැහැරලා ආපහු ගන්නවා. ආපහු අරමුණට පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මත්තට යනකොට හිතෙන් පෙළඹෙනකොටම දන්නවා ඕන්න ඔය යන්න ගන්න නිින්දට. නැගිටිට ගමම්ම තේරෙනවා විනාඩි 4ක් හිටියා අද විනාඩි 3ෙන් නැගිට්ටා. ආදිවාසී ඒ විපස්සනා ඔක්කොම කොටු කරගන්න. ඒ නිසා විපස්සනා වෙදී ඒක හරි අමාරුයි කියලා දෙන්නේ විපස්සනා හොඳ නරක දෙකක් නැහැ. එච්චරයි. නිදිමතත් අවබෝධ කළ යුතුයි. නිදිමත කියන්නේ ධර්මතාවයක්. ඒක මේ සාමාන්‍යයෙන් අවදිභාවය අවබෝධ කරගන්න වැඩි අමාරු දෙයක්. ඒ නිදිමත එන්නේ නැතුව නිදිමත කොහොමද අවබෝධ කරන්නේ? පටන් ගන්නකොට අර තම්බිලා අවුරුදු 60 පැනනකොට හරි සෞතු ගියාගෙන ඉන්නේ. ඉන්නකම් හත් දිනක් ගෑනොත් තියාගෙන ඉන්නවා හොඳට සෞති සත්ති කාගෙන මුද්දට කනවා. 60 විතර වෙන හරි සෞතු කියන එක. ඒ වගේ තමයි හැම කෙනාම නිින්දෙන් නැගිටින්නේ සෞතු කියලා තමයි. හැබැයි දෙක තුන රැටනකොට තියෙන්නේ ඒ සෞතු අහු වෙනවා. නිින්දට යන්න ඉස්සලා අහු වෙනවා. නිින්දෙන් නැගිටින්නේ ඒ සෞතු හිතේ වැඩ කරනවා. ඒකයි ඔබ සෙනඟක් එක්ක භාවනා කරනකොට හොඳ වාසිය තියෙන්නේ නින්දර ගියාම හිත පුදුම ලැජ්ජාවක හිටින්නේ. අවදි වෙන්නේ මොකුත් නැහැ මූණට නිකන් අසුචි වලින් ගැහුවා. ඒක අවශ්‍යයි. නින්ද තනියම ඉන්නකොට ඒක එන්නේ නැහැ. නෑ නෑ අවුරුද්දක් නෑනේ කියලා බුදිය ගන්න. ඉතින් අපි ලොකුනාට හොඳ කතාවක් කිව්වා ඒක අමතරින් යන කතාවක්. උන්වහන්සේ හැමදාම පුරුදුලා හිටලා දවල්ට දාණයෙන් පස්සේ පොඩ්ඩක් බුදිය ගන්න. ඉතින් හොඳට ඊළඟ ධාරිකාරය. බුදියන්ලා හැමදාම නැගිටින්නේ හිණින් බයලා. කවුද මිනිහෙක් දැනෙලෙන් ඇවිල්ලා කෝලම් කරනවා. මෙහෙම මෙහෙම කරලා කෝලම් කරනවා. ඉතින් කල්පනා කරුවා මම මෙච්චර සිල්වන්තව අරණ්‍යట్ల ගත කරද්දී මට ඇයි මේ දෙයියෝ හරි බ්‍රහ්මයෝ හරි ප්‍රේතෙක් හරිලා මට ඇයි කෝලම් කරන්නේ? වටින්නේ නැහැ නේම කරන්න කියලා ඒත් හැබැයි නිදා ගන්නත් ඕනේ. නිදාගෙන නැගිටින්නෙම දැන් ඒ මනුස්සයාට ඵලයන් යන්න හරි කියලා අත උසන්න හදන මොනවක් කරන්නේ ඔක්කොම ගොළු වෙලා ඔක්කොම ගල්ලා. ඒකට බය වෙනවා. බයලා මොකින් හරි නැගිටිනවා. කල්පනා කරලා මොකද මේ වෙන්නේ කියලා. ඒ වුණාට ඇතුලේ වැඩ කරනවා මම නිදා ගන්නවා. නිදාගත්ත පස්සේ කවුරු හරි උසුළු විදිහට කරනවා. ඒ කියන්නේ කෝලිටම් කරනවා. කෝලිටම් කරනවා ඒ මනසත් එක තරහයි නැගිටින්නේ. ඇහිట్లත් ඉතින් ඉතර හිත හරිනේ මේ මොකමන කොල්ලෙක් ඇවිල්ලා මට කෝලම් කරයි කියලා ඉහිනේ නැගිටිනවා. ඒකට කොහොම කතා කරන්නේ මේ කෝලම් කරලා ඉන්නකොට දැකලා කෝලම් කරලා දැක්කලා කියන්න හදනකොට මොකද පිටිපස්සේ පොලිස් කාරෙක් ආවා. හීනෙම. කිව්වල හීනෙම ඔයා තමයි හැමදාම කටයුතු කරද කරන්නේ අර පුලිස්කාරය ඇවිල්ලා ඇදගෙන ගියා. ඕලංකාරය ඇදගෙන ගියා. එතෙන් පස්සේ ඕලංකාරය ආවෙත් නැතිව නිින්ද යන්නේ කොහොඳ නැහැ කියලා මට තේරුණා. දවල් බුදියේ කොහොඳ නැහැ කියලා මට තේරුණාලු අතෑරියයි. ඕක කිව්වට පස්සේ මට මතක් වෙනවා මම හයේ කුටි හිටි බැවිදලා ඉස්සල්ලාම හුදුට දාහනේ වලද හැමදම නැත් එකක් දානවා. ඒකත් පැවිදියාලුවෙක් අලුතනේ මගේ යාළුවගේ තාත්තලා එනවා. දැන් දොළට යන පාරේ යනවා මට ඇහෙනවා. එතකොට මම හීනෙන් හිතා ගන්නවා කවුරුද මම දන්නේ නාන්න නේද. උන් එතකොට වෙන දොලෙන් හැටලා එනවා. දැන් පඩිය දිගේ එනවා ඔය ඇහිලා ආය නින්දක් දිලා ආය නැගිටිනවා. නැගිටින පරමාර්ථය ඇහිලා කකුල ගහනවා තේරෙනවා. අය වැල්ලේ ගහනවා තේරෙනවා. දොරට තට්ටු කරනවා තේරෙනවා. ඉතින් තේරෙනකොට මම දැන් නගනවා දැන්. දාගෙන හිටුම් නැති බව දැන් විහාර සිවුර දාගෙන හරිම නැගිටින්න හදනකොට ඔක්කොම කොර වෙලා ඇඳේ එහෙම ගල් වෙලා. මොනවක් කරගන්න බෑ. ඉතින් හොඳටම දැන් දන්නා දැන් මේ මම දොර අරගෙන ආවොත් ඔක්කොම අහුවෙනවා. නැගිටින්න බෑ. ගන්නකොට හේම හිතෙලා තියෙන ඉන්නේ. මහුවෙන් ආයතරයක් නිදාගත්තට පස්සේ උන් ඒ වන දැල එහා පැත්තෙන් ගිහිලා කතා කරන්න යනවා. ඊට පස්සේ මම උදාහරණ දෙනවා මම කියන්නේ නැති හිතේ දාලා වරත් ඊට පස්සේ අපේ හිතේ තියෙන නොකල යුත්තක් මේ කරන්නේ අනුන් දෙන බත් කාලා දවල් දුපු තියෙන එක හොඳ නැහැනේ. ඒකට මේ හීනින් එන ඒ කියන්නේ නැගිටලා දෙන දේ. ඒක පරියන්කෙදිම වෙනවා. පරියන්කේ ඉඳලා නැගිටින්නේ අපි දෙන එකක් එක භාවනා කරා නම් ඒක පාට සුබතරම් ඉස්තරලාම් භාවනා කරන්න කියලා. භාවනා වැඩේ. දෙතරයක් මයිකේ ගෝලුව දානවා. උදේ වාන්දර හතරට ගිහිල්ලා හැන්දෑ හතර එක දිගට හටකම දෙයක් නැහැ. ඊට අපි නෑ දෑව දැනගත්තලු දැන් බන උගන්නනවා වතුරන්ට නිින්ද ගිහිල්ලා 600ක් බලන් ඉන්නවා තාලාවේ. ඒ විදිහ කතා කරලා මම නැගිට්ටා. ඉතින් මත් වෙනම එලකට ඇවිල්ලා මම හරි අපහන්දුරපත් වෙනවා නේද මම මොනව කරන්නද දන්නේ නැහැ. මට හැබැයි මොනවාක් ගන්න මට තේන හොඳට කුෂන් කරව මයික් එක දෙසරයක් විතර මෙහෙම වදිනවා මට මතකයි. හැබැයි නැගිටිනකොට පැයක් ගිහිල්ලා. පහුවෙන්ද ගියාට පස්සේ මම කිව්වා අද නම් එදා ඉඳලා තරක් තිබුණේ මට එදා. ඊපස්සේ මම කිව්වා මට කාම දැම්ම. ඊට පස්සේ මම ගිහින් පොඩ්ඩක් පුදිය ගන්න ඕනේ කියලා මට නේද හොඳයි පුදිය හම්බු පුදිය පුදිය නැත්නම් මට නිකිල පුදිය ගත්තා අපිට අවුස් වෙයි කිව්වා. මොකද කරන්නේ? දැන් ඊයේත් භාවනා කරනකොට මට තේරෙනවා ඒ අර එක තප්පර ගානකට බ්ලැන්ක් යනවා. දැන් ඉස්සලා දන්නවා දැන් ඉතින් මෙනෙහි කිරීම නතර වෙලා අරමුණේ තියෙනා වගේ වෙනවා හොඳට සමසුම්. ඊට පස්සේ ආයෙ නැගිටින්න ගැතිලා හරි දෙන ගිහින් කියන්නේ කියන්නේ කියලා නැගිටින. අඩු වෙලා තිබුණාට තාම රෝගෙ තියෙනවා. තාම ඒක පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්න ඕනේ. ඒ නිසා ඔය තීනේදී විපස්සනාවේදී කරන්න තියෙන්නේ ඉතින් ඒක අපි මූණ දීලාම පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා කෙට්ටු කරන්න ආරින්න ඕනේ. එකපාර කපන්න බෑ. මුදම කෙට්ටු කරලා කෙට්ටු කරලා කෙට්ටු කරනගෙන කෙන්චි කරනවා කියලා පැත්තේ සිංහලෙන් කියන්නේ නොකා කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව නිදිමත කෙට්ටු කරනවා. කෙට්ටු කරලා කරලා කරලා තමයි කඩන්න පුළුවන්. තමන්ටදී කරන්නේ ඒක කලින් බුදිය ගන්නවා. එතෙන් පටියන්ගෙන් නැගිටලා යනවා. මොනවාරි කළා අර නිදිමත මුලැමැදාග අවබෝධ කරගන්න වෙලාවක් ඉන්නේ. නිදිමත අවබෝධ කරගන්න පටන් අරගත්තොත් කවදාකවත් එකවර යන්නේ නැහැ යා. වරින් වර තමයි යන්නේ. ඒ මාර මේ ජීකේකුත් හිටිය දවස්වල 23 කුටිය ඇමරිකන් ආමුගෙන හොඳ අඩි 6කට උස හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ පැවිදි කෙනෙක් ඉන්න මං ගල්දුවේ කියලා. ඒ මං ගමන් මේ පස්වසක දාසේ භාවනා කරනකොට ජීවණෙක් පැවිලා කිව්වා වහන්සේ මහන්සි වෙන නිසා දවල්ට කෙරෙන්නේ නිින්දවන්න නිදාගන්න. එනක ඉස්සර නිදාගන්න එකයි වෙන්නේ. මටත් තේරුණා. මොකද මට භාවනා නොකරත් බෑටි නිින්දනේ මොකද කරන්නේ? ඊට පස්සේ මට ඉතින් ඒ හිතේ වැඩ කරනවා නිතරම මේක. ඊට මම හම්තුන්ට කිව්වා මේ මගේ දෙම් ප්‍රධාන දෝෂය තමයි ඔච්චර ක්‍රස්තිල වැඩ කරත් භාවනාවට ගියාට පස්සේ විවේක වුණොත් තක්කාල නින්ද කරන්නේ. ඔයා අයියෝ මන් දැකලා නෑ මන් දැකලා තියෙන මම දන්නවනම් ඒක පුදුම හිතනවා කියලා. මම ඇයි කියලා. මට ඇමරිකාවේ භාවනා ගන්න බෑ. ඇමරිකාවේ ලේඩි කෙනෙක් කියලා. තරුණ කාන්තාවක් භාවනා උගන්වනවා කියලා. එයාගේ ගුරුන්නාන්සේ තායි ජාතික අවුරුදු 95ක් පරණ ස්වාමීන් වහන්සේ කෙනෙක්. භාවනා මුල් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නා ඕගොල්ලෝ විතර භාවනා ගන්න කියලා ඒ අපේ උගන්වන උපසකම්මලත් හුදුවට භාවනා තියෙනවා. එයාගේ ගුරුන්නාන්සේ අවුරුදු 95ක් වයසයි. එයා ගෙනල්ලා තියන ආසනේ තියාගලලු කාන්තාව විවාහ වෙලා ස්ටේජ් එකකට කට්ටිය භාවනා කරනවා. අර අර පුද්ගලයාට ගෞරව වශයෙන් යා හොඳට වයසයි කියන. එක දවසක් භාවනා කරන්නේ අර වගේ ආසනේ වලදී ඇදගෙන නටලු ඩෝ ගාලා. මිනිහාගේ භාවනාකාරය අවුරුදු 96ක වයසක මනුස්සයා. අර කාන්තාව කියලා උත්තර අරකට දීලා ආයෙවිල භාවනා කරනවා. කතා මොනවාක්වත් නැතිද නොවිය යුත්තක් මොනවාක්වත් නැහැ. ඒක හැටි ඉතින් ඒක නිසා භාවනා නොකරන අය හෝ නැත්නම් මේක නීවරණේ තේරුම් ගන්න කැමති නැති අයත් මේව මගහරින්න උත්සාහ කරනවා. මම දැන් ලොකු දෙයක් නේ. මං කියන්නේ ඒක තමයි මම කරන වැඩේ හරි දෙනකිටලා පුතියනේ කොහොඳයි. ඒක නෙමෙයි මම කියන්නේ. යථාර්ථයට මුහුණ දී වශයෙන් කරනවා නම් නින්දට කලින් නින්දට පස්සේ ඉතින් අල්ලන්න බෑනේ. අවදි වුණාට පස්සේ කියන මේ කාරණා දෙකට අවදි වෙන්න පුළුවන් නම් හිතන තරම් ලේසියෙන් අයින් කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි හිමීට අයින් කරන්න ඕනේ. සමතේදී නින්ද නොයෑම පිණිස හේතු සපයනවා. විපස්සනාවේදී අධිචාරේ නින්ද ගියොත් නිින්දට යන්නේ ඉස්සෙල්ලා පුළුවන් නම් නිින්ද වෙලාවේදී ගත කරපු හිත ප්‍රතිවික්ෂා වශයෙන් නිින්දෙන් පස්සේ අර ලැජ්ජ වෙන ගති දුර දැනගන්න ඕනේ. ආහාර ගැන කතා කරද්දී අර ඒක රාගනාන්තිකේ උදාහරණයකට කියන යාගේ අතපයෙන් මොහොගේ වගේ පිළින් කියලා ඒ වගේම අර පතර අරුස්නේ ඔතගලිතුම අරුදස්සෝ පින්නමයි දැන් බුදුහාමර පාටි දිනේලා කියන ඔබ වහන්සේගේ ශ්‍රාවකගේ පිළිකුල් ශරීරය තියෙන ගැටියයි අර මිත්‍යාදෘෂ්ටි කට්ටිය වගේ විශේෂලා නැහැ. ඒක මෙතන පොඩි පරස්පරතාවය විතරක් ඒක සාතනෙම සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැඩිසේ දැඩි වෘත්ත සහිතව භාවනා කරනකොට නහර පෑදිච්ච කේදාර වීගිය අත්සහිතව හිත ප්‍රබෝධමත්ව භාවනා දැඩි වීර්ය කරනවා. එකක්. අන්තික මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 16 13ම රැක්කට මේ ශරීරයේ පුදුමාකාර පින්වන්තයි පිළිවෙල. තනි වෙන වළඳන්නේ එක ආසනේ වළඳන්නේ නිදාගන්නෙම නෑ කුස සිවුරු පෙරවන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේ සිවුරු කරලා මෙහෙම කරනවා දැක්කට පස්සේ බ්‍රාහ්මණයෝ හිතනලු යකෝ මගේ ගෑණි මෙච්චර ලස්සන නම් කොච්චර හොඳ කියලා හිතනකොටම ඒ බ්‍රාහ්මණයාගේ ලිංගේ මාරු වෙලා තියෙනවා ඉස්ති ලිංගය බාරපත් වෙලා ඒතකොට තාතෝ දෙන්නේගේ තාත්තා කෙනෙක් මිනිස්සු මිනිස්සු ගිහිල්ලා වෙන බලාතකට යනවා ඉන්න බැරි නිසා ඒ ගියාට පස්සේ ඉස්තියක් කියලා හිතලා ඒ පුරුෂයා වෙන ගෑණියක් අදහන්න බෑ ඒතකොට දරුවෝ දෙන්නේ කම්බේ අමුණාට පස්සේ යාළුවෙක් කාරණා බ්‍රාහ්මණ මේ ගිහිල්ලා මේ සිටුවරේ මූණ මත උරුයි මේ ඒකට ගෑන්නේ. කක්කු කක්කු මුගේ මත මේ කාර්ති මහරතනදීලා දෙක අටයි කරන්නේ. ඉදාම මගේ ඉස්කීන්ගේ මාරනවා. ඊට පස්සේ ඔය වැඩේ හරියන්නේ දරුව හම්බුණා දැන් ගිහිල්ලා වෙනදපන්. වෙනදලා තමා ගන්නේ නැත්තම් මේ සෙල්ලමක් නෙවෙයි කියලා. ඊපස්සේ මහා කාර්ති මහරතනස්සට යනවා. ඉල්ලෙල වැඳලා තමා ගන්නවා. ඒක සෝභාගී තාලේ ඒ තරම්ම මේ <coughs> හැංගෝ කෝප එලවන සුළු පුතුම ලස්සනක් තියෙන කියලා. ඉතින් මහරජ මාතනාගේ මොකද සිද්ධි කියලා වට පස්සේ කියන උපහන්සේ මේ දැද්දක් <clears throat> අයින් වෙනවා තිවුරු කොවන්න තිවුරු ගලවනකොට මට හරි සාහයි දුන ඒ චිත්තක්ෂණය මම ස්ත්‍රීලින්දක් බලනවා නේද මම මේ පලාතේ නතු ගියා ගියාට පස්සේ මට දරුවෝ දෙන්නේ කම්මයි කියලා මහරජ මාතනා කියනවා ඔබ තාත්තා කෙනෙක් උපදිච්ච දරුවෝ දෙනකට වැඩි කැමැති අම්මා කෙනෙක් උපදලා මේ වශයෙන් උපදව දරුවෝ දෙන්නට කියලා අම්මා කෙනෙක් වශයෙන් උපදව දරුවෝ දෙන්නට වඩා කැමැති කියලා මම කියන්න හදන්නේ මහාකාර්යදී මහාකාර්යදී මාර්ගනත් එච්චර වෘත පෙරුව සම්පූර්ණ ශරීරයේ රත්න බලක හේල් කන්ද වගේ අස්තරයි. ඒ හේතුව ඇතුළත ධර්ම අර පස්සද්ධි චෛතසිකාවට පස්සේ ඒකෙන් පුදුමාකාර විදිහේ පහල කරන පහල කරන රූප ධර්ම ප්‍රසන්නයි. ඒකේ භාවනාවට බෙලෙමෙන කාලේ මේ සර්වඥ දුෂ්කරක්‍රියා කරන කාලේ වගේ දහර පෑදිච්ච අර වැව්වල තියෙන ගස් තියෙන බන්නාදුරේ. වැව්මැද තියෙන අර කේඩාර වෙච්ච ගස් අන්නේ වචන තමයි බුදුහාමර පාවිච්චි කරන්නේ. ඒ ගස් වගේ වේලෙනවා. වේලෙනාට පස්සේ ආය නැගිටිනවා. ඒ නිසා මේ අනිතීර්ථ ගැත්තෝ මුගක් කලකට මේ මෙයාගේ මේ නිගණ්ඨනාත පුත්ගේ දුමාකාර වෙහෙසකින් ජීවත් වෙන්නේ වතුර බොන්නෙත් නැහැ හුස්ම ගන්නෙත් නැහැ සතු වෙයි කියලා හරි කුෂයි. ඒක නවත්තන කියන අත්කලිමතාවය බුදුරජාණන්. ඒක නිසා මේ දෙක වෙනස් වෙනවා. ඒක ඒක වෙලාවල වලට වෙනස් වෙනවා. ඒක මුගක් කලකට මේ පුද්ගලයාගේ මේ මානසික தත්ත්වය අනුව තමයි දැඩි වෘත රකින්න ගත්තොත් බුද්ධ ශාසනය උනත් කුෂ වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් හොඳට ලැබෙන ලැබෙන අරමුණු හොඳට මෙනෙහි කරන පුංචි ආහාරයක් ගත්තත් හොඳ සතිය සම්පදන්නේ ගන්නවනේ ආයේ ශරීරයේ පිපෙන ගැතියෙනවා. ඉතින් ඒක බාහිරේ අපි දිහා බලන හැටි. අපේ වැඩේදී ඔය කොයි එක තිබුණත් එකයි. මේ බාහිර පුද්ගලයා බලනකොට ඉතින් අර ලක්ෂණ පූර්ව රූපේ තිබ්බහම බයි නැත්තොත් ඉන්නවා. කෙසඟ සිවුර තිබ්බහම බයි නැත්තොත් ඉන්නවා. මිනිසුන්ගේ බලනකොට හොඳ පිරිකුන් දෙයක් හයිට කැලේ ඉන්න දැක්කොත් එහෙම ඒත් බයි. මේ කාලපු දිනනවා කියන්නේ. මුසක සිවුරක් තිබුණොත් ඒත් බයි. ආයෙ මතක කරගන්න මට. පොඩි මතක කියව කරන්නේ විද්‍යාවේ තියෙනවා. අපි මේ ඉතින් ඉහිලි මහා කියන්නේ යෝජනා කරන්නේ පිළිවෙලා පැතිරිපත් කරන්නේ. නමුත් මේ කාර්යපදයන්ගේ අපේ ආහාර කිසිම දෙයක් ආහාර ගන්න වෙනවා. බෙදා ගන්න වෙනවා අපි අර කිසිමක් කියලා ඒ කිසිමක් කියලා කොට මගහැරලා මේ මන්දනික පහකට කියනකොට ඉන්නේ ඉතු වෙනවා. ඒ මොකද අපි විනාඩි දෙකකින්ක ඉක්මනට දක්වා තමයි අපි මේ කිසිමක් කියලා ගන්න ගන්න වගේ දැනගන්න ගන්න පුදුලා කියනවා. ඒක එච්චර හොඳ නෑ වෙනවා හිතනවා මොකද ඒ මිෂනාගේ අනේ අපේ අර පැවැත්ම මට මගේ සිද්ධිය මතක් වුණා අර අපි විතරේ දෙකේදී මට මොනවද තරුණයේ විෂයනා කරනවා මේ විතරහට ආවා. දැන් මෙහා පැත්තේ බකියා ගියා. දැන් මම දෙපැත්තට නැදෙන මට පාර මතක් වුණේ මේ විෂයනේ බාහිර යකුත් නම් මේ ගාපේ විතරයි. මේ විෂයනා දරයක් වුණත් නම් ඒ වගේම තමයි මතක් වුණේ දෙනා මේක මම කියන්නේ අපි පොඩ්ඩක් විශේෂම ගන්න දැන අවස්ථාවේදී දැන් කටේ ගැටෙනවා නෙවෙයි අපි මොකක්ද බැරි දෙන්න දෙන්න ඒක දුක්ක් අපහසුටපත් වෙන වික්ෂුණාන්ත උපසම්පදානං හරි අපහසුටපත් වෙනවා අපහසුටපත් වෙනවා කියන්නේ එපයි කියන්නත් බෑ මේ ඒකට සාමාන්‍යද කෙනෙක් නෑ ගත්තට විනය දෝෂයක් ඇත්ත නෑ නමුත් අශෝභනයි ඒකම මේසේ දෙගොල්ල දෙපැත්ත ඇවිල්ලා බෙදා ගන්නවා ඒකෙදී විචුණාන්තේ ගිහිලා කිව්වොත් ඒකටත් වෙහිලා. එන්න උපාකරම හතරම දැනගෙන ඒ කටයුතු කරන්න ඕනේ. මේ නිසා විචුණාන්තයට මම මතකන්නේ කරුණාකරලා ඉක්මනට බෙදාගෙන පැත්තකට වෙන්න. ඒක දැනගන්න ඕනේ. මෙතන මේ පොලිමක් යන්නේ. ඒ පොලිම යන දැන් පල්ලිහා දාහන ගන්න ගියාම පිටුපාති ගන්න ගියාම විචුණාන්තේලා තව විචුණාන්තේ ගොඩක් ඉදිරියට වරින්න ගන්න. මේ වැඩි මාල් කියලා. ඒක උතර පිටිපදින බඳවන්න විදිහ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ දෙන්නේ තමන් ඉන්න තැනේ හැටියට ළඟ ඉන්න බෙක්නාට වල සමීප වෙන්නෙත් නැත්නම් දුරස්ත වෙන්නෙත් නැත්නම් තව ඉන්න බව තේරුම් අරගෙන ඒක තිරිය තියනවා. ඒක කිසිම දැනක ඉවරයක් නැහැ වැඩි. හැම වෙලාවෙම දැන් අපි උපසම්පදා වුණයි කියන්නේ. උපසම්පදාගෙන වල වැඩි මහානමක් ඉන්නවනම් දැන් පොඩ්ඩක් පමා වෙනවා ඒ සංස්කෘත ගන්න. ඒ ස්වාමීන් වහන්සේ නියපොතු සූත කරන්නයි ඔක්කොම කර කර ඉඳි වැඩ පටන් ගත්තොත් එහෙම මුළු කෝච්චියම පමයි. ඉතින් වැඩි වගේ කීමක් නැහැ බික්ෂුන් වහන්සේලාට දැනගන්න මේ පොලිමක් ඉන්නවා. ඊට පස්සේ කුස්සියට වැඩ දෙනවා. භික්ෂුන් වහන්සේ ප්‍රමා කරව කවුරුත් නැහැ කතා කරන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මේ? මතක නැහැ. ජීගම දඩබඩ ගාලා බෙදා ගන්නවා කියන එක නෙවෙයි මම කියන්නේ. මම මතක තියාගන්න මේ බෙලක් තියෙනවා පිටිපස්ස. ඒක අපේ ප්‍රමාව කවුරක්වත් අත තියන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ උපාසක මහත්තයෝ ගැන කල්පනා කරනවා. අලුත් වෙද්දී නම් ඔක දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන මම දැකලා තියෙනවා. මම නතර කරලා තියෙනවා. මොකද කිඳු පාසක මහත්තයා මේ සංඝයා බෙදා ගන්න කන්නේ. හැබැයි මම කියන්න පුළුවන් නම් කියන්න සංඝයාට මේ දාන බෙදුවට පස්සේ ඇවිල්ලා ඉවර කරා. මොකද අයට අයට 10 10 හතරේට බෙල්ලේ කිටි ගැහුවනම් හය හය මේ පහය අතලේ හය වෙනකම්ම සංඥාවක් ලැබෙනවා දාන බව මේක වටේ හිටියොත් ධාමනයට උනන කරා. ඉහියත් කොහොමද? ඒ පෙළම හැම කෙනෙකුටම හැම වෙලාවෙදිම සමානාකාර බොරුකීමක් තියෙනවා. ඒක වාස්ක මාත්‍රකෙන් පැත්තේ වාස්ක මහත්කේ යෝජනා කිරීම බොහොම කාලෝචිතයි, බොහොම හොඳයි. නමුත් ඉතින් දැනගන්න ඕනේ මෙන්න මෙහෙම පිළිපදින පිරිසක් ඉන්නවනම් මේගොල්ලන් අනුග්‍රහ පිරිස ගත්තනේ අයින් වෙලා ආයි මගේ වැඩේ ඉවරයි. ඒක ඉවර කළද? ඉවර කරන්නේ නැතුව සාමාන්‍යයක් වෙනවා පමණයි. වික්ෂුණායිట్లా ඉතින් ඔහේ අරක ධාන කතා කර කර කතා කර තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර මේිට වැඩි ගුණයක් ගන්න බැරුව යනවා. හැම කෙනෙක්ම සුඛෝපභෝගී පාවිච්චයකට ගියාම ගුණයක් ගන්න මෙහෙම නැහැ. මේකේ ඉගෙන ගන්න ඕනේ අපිට පහසුකම් දීලා තිබුණා අපිට මුල් අග්‍රෝධකේ අග්‍රපෝධේ හම්බුණාට ඒ අරගෙන ගන්නවා ඊගාවයිට ඉඩ දෙන්න. ඉතින් ඒ නිසා මුළු පද්ධතිය මේකයි ලොකු තමයි කියන්නේ මේ වැඩ කරන පිරිසක් එක්ක පිරිසක ඉඳ ගියාම හැම පැත්තෙම මට්ටම් වෙනවා. ලැජ්ජබය ඇති කරන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ලැජ්ජබය ඇති කරගන්න ඕන දෙයක් කරගන්න පුළුවන් මං කියන්නේ. තවද මහත්තයා කියන්නේ ඕන විදිහට ගන්න පුළුවන්. හැම කෙනෙකුටම පොදු සමූහ වැඩක් කරන්න ගියාම පුදුමාකාර වෙලාවක්. ඒ නිසා මේ රාජනිෂ්ක්‍රීය මිනිස්සු යන්නේ අරුප කතා කියන්නේ ඒක පිරිසක් එක්ක යනකොට පිරිස වේගය තීන්දුව කරන්නේ බැරිම එකක්. ඒක වෙන්න දෙන්න එපා. බැරිම එකට යන්න බෑ. ඉතින් සෙනඟක් එක්ක යනකොට වැඩි තීන්දුවකට රාත්‍තරු දෙන්න මේ සෙනඟක් එන්නේ මම බර වදයක්. මම අන්තිම කායකට යන්න එපා. එහෙනම් අන්තිම කාය දැනගන්න ඕනේ අනේ මම මේ ඔක්කොල ප්‍රමා වෙනවා. එහෙම කරන්න නරකයි. පිරිසක් එක්ක යන්නත් ඕනේ සමගිය යන්නත් ඕනේ. මම මේ කඩිනම් කරන මිසක් මේ අන්තිම කාර්යසලසකල හදන්න ගත්තොත් වැඩ දෙකක් කරන්න හම්බෙන්නේ ඒක වෙලාව. ඉතින් හැම කෙනෙකුම ෆුල් ඇලර්ට් එකේ ඉන්න ඕනේ. මම අනුන්ගේ බතක් කන්නේ. අනුන්ගේ තැනක ඉන්නේ. අනුන්ගේ වෙලාවක් මම මේ භාවිතා කරන්නේ. අනේ මගෙන් අනුන්ට බාධා ගන්න ඕනේ. ඊළඟ සමුහ වැඩ කරනකොට ඒක දිහා හරි මේ රිලේ රිලේ රේස් එක තියෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ මේ සිංහලේ රිලේ දුවනවා කියලා නේ කියන්නේ. බැටනේ ගෙනත් දෙනකොට පාස් කරන වෙලාව දැකලා තියෙනවා. කෙනෙක් දකුණු අතින් දෙන්න ඕන අනෙක් කෙනා වමෙන් ගන්නවා. එහෙම බැලුවද ඉතින් ගන්න බැටනේ ගන්නොත් ඉවරයි. ඒ වගේ මේ අපි හැම කෙනාම නිකම් පිළිස එක්කෙනෙක්ගේ පමාව මුළු පද්ධතියද බලපාන අන්තිම මිනිස්සු මොකද්ද? අන්තිම පමායක තමයි පද්ධතිය වේගයේ විනිශ්චය කරන්නේ. ඒක වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් නොකා ඉන්න. ඒක හරි ලාභයි. ඒක ලාභයි. වෙන්න දෙනවා මොන විජයකින්වත් මම නිසා තමයි ඒක මන්ද මගේ නම් පිහිටලා තියෙන හැබැයි මම පමා වෙන්නේ නැහැ කියලා මට කවදාකවත් කියන්නේ නැහැ ඒක මසි බ්ලන්ඩර් යන වෙලාවක් හිටිනවා. නමුත් මේ මගේ කන්සර්න් එකක් තමයි මේ කවුරු හරි ඇවිල්ලා මේ හැරේ හිටිය දැක්කොත් ගන්න. මම දන්නේ මගෙන් ප්‍රමාවක් වුණොත් මට බෑ. ඒ මම මොන රාජකාරී තිබ්බත් මම නතර කරනවා. යාරි. ආන ඉවර කරන හැබැයි ඉක්මනට පිටක් කරනවා කන්න දෙයක් ගහලා. ඒක වෙනම කතාවක්. මට බෑ. මම වෙලාවට දීලා දෙන කාලසටහන් දීලා ඔක්කොම දීලා දෙන ආවන හදිසියනේ ඒක කරලා දෙන්න. ඒ වගේ කාටවත් පද්ධතිය අපි නිසා මම වෙන දෙන්න බෑ. එතකොට මේ ඒකට බිලක් වැටෙන්නේ නැතුව යන්නේ නැහැ. අනිවාර්යයෙන් බිලක් කරනවා. මොකද බිල මොකද්ද? ඉතින් තන්තරේ පමා. කොහොමද ගමනේ අපිට මේ මුලින්ම අහපු ප්‍රශ්නෙට දාලා විනාඩි 10ක් විතර තියෙනවා මේ පංච ප්‍රධාන්‍යාංග සඳහා. ඒක බෝධිරාජ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන එක ලොකු තමයි සඳහන් කරන්නේ. බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනා නියෝගී භික්ෂුවකට අවශ්‍ය කර්ම පරීක්ෂා කොට බලන්න. මේ සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුයි. ප්‍රධාන්‍යාංග කියලා කියන්නේ limbs of striving. කියන්නේ අපි කරන මේ ප්‍රධාන වීර්යයේ අංග පහක්. මේ කරන වැඩ පිළිවෙල කියන ප්‍රධාන වීර්ය නැත්නම් තපස එහෙම නැත්නම් මේ භ්‍රමචර්ය ඒ ප්‍රධාන වීර්ය කියලා කියන්නේ ප්‍රධාන වීර්ය කියලා කියන්නේ මේ සාමාන්‍ය ආරද්ධ වීර්ය නික්කම වීර්ය නෙවෙයි. බොහොම බලවත් වීර්යක තමයි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. මේ ප්‍රධාන වීර්ය කිරීම සඳහා අවශ්‍ය කරන අංග පහක් තියෙනවා. අංග පහ සම්පූර්ණ වෙන්නේ උත්සාහ කරන්නයි කියලා කියනවා. හැබැයි නෑයි කියලා කනගාට වෙන්න බෑ. මොකද මේ පහම බොහොම කලාතුරකින් පිහිටන. ඒ පිහිටනකොට ඉස්සරහ පෙන්වලා තියෙන්නේ භික්ඛු සද්දෝ හොති සද්ධාති තථාගතස්ස බෝධි. ඒ භික්ෂුව තමා විසින් සද්ධාවන්ත වෙන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න වෙන කවුරුවක්වත් සද්ධාවන්ත කරන්න නම් උත්සාහවන්ත එපා. කරන්න බෑ. ඒ කියන්නේ කවුරු සද්ධාන්ත නැත්නම් කරන්න බෑ. භික්ෂුවකට කියලා තියෙනවා නැති සද්ධාව ඇති වීමකට ඇති සද්ධාව වැඩි කිරීම පිණිස කටයුතු කරන්නයි කියලා. ශිෂ්‍යෝගේ තියෙන විනය පිටන්න හේතුව බුදුදානන්තේ සද්ධා නැති කරන සද්ධා ඇතිවීම පිණිස ඇති සද්ධා වැඩි වීම පිණිස භික්ෂුවගේ ආකල්ප සම්පත්තිය තියෙනවා. නමුත් අපේ අම්මා හරි කමන්නේ මේ වෙන ආගම කටයුතු කරනවා මේ සද්ධාවේ නැත්තම් භාවනා කරන්න කැමති නැත්තම් ආහාරවල දෙනවයි කියන එක අමාරුයි. හැබැයි Tamande ඒ වෙනුවට තීරුම් ගන්න පුළුවන් අනේ මේ වාගේ අපි සංසාරේ කොච්චර කල් ඉන්න ඇද්ද බුද්ධ ආදී සත්පුරුෂයෝ ඇදලා දාන්න හදද්දී ගාල කඩාගෙන අත කඩාගෙන ගියේ. දැන් අපිට සද්ධාව ආවනම් අපේ ප්‍රධාන වීර්යයට අත්‍යවශ්‍ය දේ තමයි සද්දෝ හෝති සද්ධාහති තථාගතස්ස භූති ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධ. දවාරාදී බුදුගුණ මෙනෙහි කරමින් සර්වඥන්ගේ සද්ධාව ඒක සාධනෙන් සඳහන් කරන්නේ සද්ධා විද්‍යා සද්ධාවත්තු සද්ධා හත්ෙන් කියලා. සද්ධාව තමයි අපි කඩේකට ගිහලා බඩුවක් ගන්න ඕන බඩු හරියට මාකට් එකට ගියාම පෙන්නලා තියෙනවා. ගන්න ආසයි. තල්ලි නැත්නම් කරන්නේ. ඒ යෝගයේ තිබුණා යෝගයේ කරින්නේ නැහැ. අපිට ගන්න බෑ විදුලිය වෙනස තියෙනවා බඩුවක් තේන්න තියෙනවා සල්ලි නැත්තම් ගන්න බෑ ඒ වගේ තමයි ශ්‍රද්ධාව තමයි අපේ වස්තුව ශ්‍රද්ධාව දීලා තමයි බුද්ධ ආදී උත්තරනාන්සලගේ ආර්ය ගුණ අපිට ගන්ගෙන කරන අනුමුණයි. ශ්‍රද්ධාව විත්තන් ශ්‍රද්ධා බීජං. කෙතක් කොච්චර ලස්සනට පෝරු ගාලා මඩ කරලා හැදුවත් නිසි බීජේ වපුර ගන්න බැරුණොත් මහන් වෙච්ච තුවාල වෙච්ච බීජ වපුරුවොත් කලපත කොයිම හරියන්නේ නැහැ. තවාන හරියන්නේ නැහැ. බෝධිය තරුවට වෙන්නේ. ශ්‍රද්ධා හත්තින් කියලා කියනවා මේ ශ්‍රද්ධාව නැති මිනිහා අර වීනස් දෙව්දුවගේ රූපේ වගේ අද්දක නැහැ යා. මෙච්චර කන්න තිබුණත් අරගෙන කන්න බෑ. යක් කතා කරන්න ඉල්ල ගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක අපේ අංගපතංග වගේ. ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යාට සදාන් වීර්ය ඇති කරන්න. ඒ නිසා පළවෙනිම තමයි සද්දෝ හොති සද්ධාහරි තථාගතස්ස බෝධි. සර්වඥාන්තගේ ඒ ශ්‍රී සම්බෝධිය සර්වඥ භාවයේ අදහන්න ඕනේ. ඒ අදාහ ගන්න අදාහ ගැනීමම ලොකු මේ රහයක් කියලා කියනවා අර සංසාර විස වෘක්ෂය ද්වේ වෘතානි පලානිව සුභාසිත රසාස්වාද සඥානසා සංගමක් කියලා. මේ ලෝකේ මේ සංසාර නැමැති විස වෘක්ෂයේ ඵල දෙකයි තියෙන්නේ. එකක් තමයි කෙලිම ධර්ම අවබෝධය කිරීම. ඒ කියන්නේ මේ සුභාසිත රසාස්වාදම්. රෝඥාසේ දේශනා කරන සුභාසිතයේ කෙලිම රස විඳින එක. බැරි නම් අපිට කරන්න තියෙන්නේ සත්‍යනසා සංගම. ඒක අවබෝධ කර පුද්ගලයා අදහන්න ඕන. ඒ බුද්ධිලත් එක්ක ඇතුළු පවත් ගන්න ඕන. එතකොට අර පුද්ගලයාට සමාන වශයෙන් අපිට ගන්න පුළුවන්. බුදු වෙන්න බැරි නම් බුදුන්ට වඳිනවා. රහත් වෙන්න බැරි නම් රහතන් වහන්සේ ඇතුළු කරනවා. සෝවාන් වෙන්න බැරි නම් සෝවාන් ඇතුළු ආශ්‍රය කරනවා. ධර්මතර වෙන්න බැරි නම් ධර්මතර වෙන්න ඇඳලා පුදලා ආශ්‍රය කරනකොට අන්තර විස වෘක්ෂයේ තියෙන එකම ඵලය තමයි අවබෝධය. ඒක අගේ කිරීමත් යම් කිසි ඵලයක්. නිසා ඵල දෙකක් තියෙනවායි කියලා කියනවා. ඒ තමයි <clears throat> හරි කෙනාට හරි කියලා කියන එක. නියම දේ නියම වශයෙන් තේරුම් ගන්න එක සද්ධාව. දෙක කියලා තියෙන්නේ අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. සම වේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ මේ කාබදේ දිරවන ගතිය. ඇඟේ ලෙඩ නැති කතිය ඉතාමත් අත්‍යවශ්‍යයි. නිසා බුද්ධඝමයි වෙදකමයි තාම ළඟින් ගිහිලා තියෙනවා. හැබැයි වෙදකමේ බුද්ධ ආගමේ තියෙන මේ වෙනසක් නෙවෙයි පෙන්ලා දෙන්න පුළුවන් බුද්ධ ආගම වෙදකම හෙදකම දෙකෙන් හෙදකමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. වෙද්දු වෙදකම හෙදකම දෙකෙන් වෙදකමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. වෙද්දු උනාට පස්සේ හෙදකම් කියලා දෙනවා. බුදුජානනාන්තේ වෙද ලෙඩ තිබුණත් නැතත් හෙදකම කියලා දෙනවා. ඒක ලියවල කියනවා මේ මානස භික්ෂු ජීවිත කයිද ජීවිත මේ පක්මචරි ජීවිත මේ භාවනා ජීවිත ගත කරනකොට මේ ශරීරෙට මේ ආසන්නාන්ති කියනවා ඔගේ ශරීරය වගේ සලකන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියන්නේ සුඛෝභෝගේ නෙමෙයි කුමාරසප්ප නෙමෙයි මේක ලෙඩ වුණොත් ඔක්කොම ඉවරයි. පැවිදි වුණොත් දැන් ඇඟේ කබර බින්දුවක් ආවොත් නියපොත්තක තරම් තුවාලයක් කරගත්තොත් ගඩගෙඩිය ආවොත් පැවිදි කරන්නේ නැහැ. අභව්‍ය වෙනවා. ඒ මේ මොනවාද කියනවා මේ පරිසදූෂක කියලා කියනවා. ඊට මුන්නම දෙයක්වත් තුවාල කරන්න. මේ කියන්නේ මේක මේ වෛශ්‍යාවගේ ශරීරයේ තියෙන මස් පිටු රකින්න වැඩක් නෙවෙයි. නමුත් මේ අංග සම්පූර්ණ ශරීරයක් තියෙනෝනේ අපි නැත්තම් කබරාවොත් අංශභාගයවොත් හිත වැටෙන වැටිල්ලෙන් කවදාවත් භවනා හරියන්නේ නැහැ. දනිදිමත ආවම නේද අපි කතා කරා. උනා කිසිකක්ම කවුද? ඒ නිසා මේ ශරීරයත් එක්ක දෙල්ලම් කරන්න එපා. අපි කරන වැඩේ නම්බුයි නම් අපි මේ ශරීරෙත් නම්බු කරන්නේ හැබැයි කුමාර සර්වපිනිස නෙවෙයි. මේක නිතරම කර්මණීව තියාගන්න නිසා ආබාධ කරගන්න එපා. ආබාධ වෙනවනම් අභව්‍යයි. පතන් බීජය සඳහා අප්පා බාදෝදි අප්පා තංකෝ. යොසීමේ ශක්තිය සහ දැරීමේ ශක්තිය හැම වෙලාවෙම තියෙනවා. ඒගොල්ලෝ පහත් කරලා සලකන්නත් එපා. මේක මේ මේ දැඩිමේ ශක්තිය බලන්න ලෙඩ එනකොටම පනලා බෙහෙත් කරන්න යන්නත් එපා. බෙහෙත් නොකර ඉන්නත් එපා. විස ගන්න පුළුවන් තරමට යනකම් ලෙඩේ මොකද්ද කියලා බලන්න දුරට බලන්න ඕනේ. ඊට පස්සේ මම දන්න ප්‍රත්‍යක්ෂ වෙදකමින් සනීප කරගත්ත සනීප කරන්නේ මොකටද ආයේ භාවනාවට එන්නේ. එහෙම නැතුව මේක නඩත්තු කරන එකේ තේරුමක් ඇත්තෙත් නැහැ. අප්පාතංකෝ හොති අප්පාපාද. සම වේපා ගහණිය සමන්නාගතෝ හොති. මේ මොන දේ කාලා දිරවන්න පුළුවන් බඩක් තියෙනවා. එහෙම නැති වුණත් එහෙම බාහන මැදත්තන අර මේ අපේ අම්මලා උයන බත හම්බ වෙන්නේ නැහැ නේ කාට හිදෙන බතක් නෑ හම්බෙන්නේ. ඒක කාලා දිරව ගන්න බැලුවොත් ප්‍රශ්න තමයි බනින්න පුළුවන් අතවල තමයි කියන්නේ ඒක නමුත් අන්තිමට පාඩුව අපිටයි. අපි ආවේ ඒගොල්ලන්ගේ බත් බලාගන්න නෙමෙයි නමුත් ඒ බතේ යපෙන්ද වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය දෙයක් කාලා දිරව ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. අප්පා බාදෝති අප්පා දංකෝ සනාති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය බදානක්කමාය. ඒ වගේම අධික සීතල අධික උෂ්ණ දෙක සමබර කරගෙන ජීවත් වෙන්න දැනගන්න ඕනේ. වෙන දෙයක අධික උෂ්ණ ආහාර ගන්න යන්න එපා. අධික සීතල ආහාර ගන්න යන්න එපා. අධික විෂම ඍතුවට යන්න එපා. ගියොත් Tamange මේ තනදී විෂම වෙනවා කාලයක් විඳවන්න. යම් කිසි ප්‍රමාණයකින් අපිට හරියටම යාගන්න කියන කාමරවල ඉඳ හම්බෙන්නේ යම් කිසි ප්‍රදේශයක ටිකක් වුණොතම සීතලාවට ඉවසා දරාගෙන යන්න ඕනේ. මොකද අපිට හම්බෙච්ච දේන් කරන්න. ඒ වුවමනාවෙන් අර විෂම තත්ත්වයට ගිහිල්ලා ශරීර ශක්තිය මේක වට ගන්න තරයි. තද උණුසුම තද සීතල විසීමේ ශක්තිය දෙයි. මධ්‍යම වූ ප්‍රධාන මේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ වීර්ය කිරීමේ ශක්තිය මධ්‍යම මධ්‍යමාය ප්‍රධානකමාය අසතෝ හෝති අමායාවේ. හට මායාවේ ගතිය පයි කියනවා. නැති ගුණ හුවා දක්වන්න යන්න ඕනෙත් නෑ. මයිලක මම මෙහෙමයි මම මෙහෙමයි කියලා කවදාකවත් හපංකම් කියලා යන්න ඕනකමක් නෑ. මායාවී කියලා කියන්නේ මේ තියෙන කැත වහන එක. මලක තියෙන අඩුපාඩු අබ්‍රහ්මචාරින් අතරට වහන්න යන්න එපා. වහන්නේ කොහොම කරන්නේ? වෙදාට ගිහිල්ලා බෙලදී කියන්නේ නැතුව බෙහෙත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි තියෙන වැරද්ද වැරද්ද වශයෙන් කියන්නේ තියෙන ගුණේ ගුණේ තිබිච්චාවයි. ඕනටදී අතිශෝක්ති කතාවයි. පුවා දැක්වීමක් ඕනේ නැහැ. ඒක අපේ විවත්තාවේ සඳහන් වෙලා තියෙනවා. සාධන අසතෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්ත සත්‍යේවා විඤ්ඤූස සබ්‍රක්මචාරීසු. තමගේ යථා භූතේ මට මේ මේ කැමත මට අන්නත් තමයි නිවස තියෙනවා කිය. තමන්ගේ යථා තත්ත්වය සමුදය භාවනා කරන අයට හෝ සාස්තුන් වහන්සේට එලි කරන්න ඕන. මේ කියන්නේ ආවිකත් ආවිකරණ ආවිකත කියලා හෙලි කරනවා. සත්ත්ව දිවා විඤ්ඤූසු සම්ප්‍රප්පජායි. සත්ත්ව කියන සාස්තුන් වහන්සේට හෝ තමන්ගේ වැඩ වැඩ කරන වැඩි හිටි බ්‍රහ්ම සම්ප්‍රප්පකාරී කෙනෙක් කියන්නේ මට මේක කරගන්න බැරි. මේ කාරණාව නිසායි එතන හිතුවක් කාර්කම නෙවෙයි කියලා තමන්ගේ අඩුපාඩුව හෝ වැඩි පාඩුව කියන්න පුළුවන්කම තියෙනවා. ආරද්ධ විරිය හොති අකුසලාන ධම්මානම් පහනයි කුසලාන ධම්මානම් උපාදාය තාමවා දල්ලපරක්කම අනික්කිත දුරෝ කුසලේෂු ධම්මේෂු. වගේම ඒ ටික කරන සරින් සෞඛ්‍යය තියාගෙන අඩුපාඩු ටික තමන්ගේ ගුරුවරයෙක් වැඩි විදියට කියලා මුසුම සිතිවිලි දරාගෙන ඊට පස්සේ පදන් වීර්ය සඳහා දැන් තමන් ළඟ තියෙන අකුසල් අකුසල් වශයෙන් දැනගෙන ප්‍රහාණය පිණිස බඩමුණති සමාධි ප්‍රඥා වඩා ගැනීම පිණිස කුසල් වැඩි වීම පිණිසත් භාගත බලලද වීර්යයක් මේ උරේ තියාගත්තා වගේ තල්වා ගන්නලද වීර්යයක් දෙකම අවශ්‍යයි. ඊගාවට පඤ්ඤාවහති උද්‍යත්තේ ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ මොනම දෙයක් හරි මතුවලා එනවා නම් අපේ භ්‍රමචර්ය ජීවිතේ ඒ සෑම දෙයක්ම ඉන්නේ යණ්ඩයි. ඒක අල්ල බදාගෙන ඉන්න නරකයි. හැමදේම උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන කියන අපිට දුකක් හතරක් ආවත් ඒක යනවා. සැපක් නම්බුවක් ආලා මේකක් හම්බුනොත් ඒක යනවා. ඉතින් උදේට උදේට පෑවුවොත් බහිනවමයි. ආන්නේ විදිහේ මේව අල්ලගෙන මේවත් නඩු ගියාගෙන මේව මගේ ගියාගෙන ඉන්න ගත්තොත් ඒ කවදාකවත් පාද වය ධම්ම උදේ වය දෙක තීරුම් ගන්න ශක්තියක් එන්නේ එනවා ආපිලාදි පෙළනවා නැත්නම් සන්තෝෂ කරනවා නමුත් මේවා එන්නේ යන්නයි ආන්නේ ධර්මයේ ඉන්නවනම් අපි හැම වෙලාවෙම අලුත් වෙන්න පුළුවන් අදාන ගාහි දුප්පටි නිසා කියන මේකමයි මම මේක අරින්නේ මැරුණා කියලා දැඩි හේ අල්ලගෙන කවුරුත් එක්කවත් වාද කරන්න යන්නේ ඔය බුද්ධල හිතේනොත වෙනස් වෙනවා ඔය ධර්ම විචිතේ වෙනස් වෙනවා මගේ හිත ඔය දෙයට වෙනස් වෙනවා කියලා මේක අලුත් කරගන්න පුළුවන් ශක්තිය අත්‍යවශ්‍ය යෝගාවචරේකුත් නැත්නම් ඇත්තටම යෝගාවචරේ නෙවෙයි එහෙනම් දැඩි මිත්‍යා දෘෂ්ටිකේ ඉතින් ඒ බුද්ධල මේ කියලා තියෙනවා බුදුහාමුදුරන්ට හදන්න බෑ කියලා සංඥා මට්ටමේ චිත්ත මට්ටමේදී ඒක තේරුම් කරලා දීලා අනුන්ට මම මේ සංඥා සහිත බුද්ධිලි මාන්තරට බයයි දුමන කාන්තාව ඉන්නකොට මට ඉන්න බෑ. වගේ එක එක එකනා ගත්තේ නේද? සංඥා මට්ටමෙම තේරුම් ගන්නවා. ඒක චිත්ත මට්ටමෙන් ඊට දෘෂ්ටි මට්ටමට යනකම් යනවායි කියලා කියන්නේ අර වෙලාදී කිසිම පිළියමක් කරන්නේ නැහැ. දෘෂ්ටි මට්ටමට ගියොත් බුදුහාමුදුරුවෝ කාටිකත් කරන්නේ නැහැ. එයා දෘෂ්ටියමයි හිටින්නේ. අන්න ඒක නරක යෝගාවචරය. යෝගාවචරය කියලා කියන්නේ අලුතෙන් ඉපදිච්ච කර්මයක් වාගේ ගුරුවරයෙක් තෝරගත්තම අප වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ, පුදන්න ඕනේ. මගේ ජීවිතය, මගේ කය මම පුදලා සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන පංච බල ධර්ම වඩන්න නම් මේන්න මේ කරුණු පහ තියෙන්න ඕනේ මේක මේ බෝධි රාජ සූත්‍රයේදී සර්වඥාන්සේ විචාර කළ වෙනවා මහාන වෙන්න නැත්නම් කියන භාවනා කරන්න යෝගාවචර වෙන්න භ්‍රමචර්ය රකින්න තමා විශ්ින් තමන් ළඟ හොයාගත යුතු කරුණු. අපේ විවස්ථාවට මේක දාලා තිනවා. නිතරමනේ දාලා තිනවා. ප්‍රවිද්දට ගන්න කෙනාගේ මේ ಗುಣ තියනවා කියලා බලන්න. අපි ළඟට එන අපිත් එක්ක එකට කණ්ඩ ඇතුළට ගන්නවනම් කවුරු හරි මේ ಗುಣ පහ තියෙනවද කියලා වැඩි හිටි ස්වාමීන් වහන්සේලා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා යා ಗುಣ නැතුණා දන්නවනේ ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් තලියට ගන්න එපයි කියලා. ගත්තොත් එහෙම වෙන්නේ අර ඉන්න කට්ටියක තියෙන ලැජ්ජ බය දෙකක් නැති වෙලා යනවා. කැපකාරකමටත් ගන්න එපයි කියලා. එවැනි ගති නැති එකන කැපකාරකමට හොගත්තොත් ඒ බුද්ධිලේ අර ශතමායාවී ගතින අනිත් ඉන්න පිළිදෙට හරි අමුතු අපහසුතාවයකටපත් වෙනවා. හිත හොඳට තේරෙනවා මේ පුදුල ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා තෝරලා බෙරලා ගන්න කියන එකයි මේක කියන්නේ. නිසා සදා පරිවර්ති භාවනා නියෝගී භික්ෂුකට අවශ්‍ය කරුණු සොයා බලා ඒන් සම්පූර්ණ උත්සාහ වැඩි යුතුයි. ඒ නිසා මේ භික්ෂුවක් කියලා තිබුණාට ඉතින් මේ භාවනා කරන හැම කෙනෙක් මේ මේකලා තමන් ගැන තමන්ගේ මේ කෝඩුවෙන් බලලා සංඥා චිත්ත දික්ටි සංඥාව තමයි එනිකාර චිත්ත මට්ටම දෙන එකට දික්ටි චිත්ත කියලා කියන්නේ ඉතින් ආය කියනවා මම තමයි මේකේ රුචිය මගේ මට මේක ඕනමයි කියලා ඒක යාව රකින්න ඉස්සලම සංඥාව ආගන්තුකයේ ස්වරූපෙන් එනවා ආගන්තුකය මම කරගන්න හදනවා යා නෑ නෑ මගේ රුචිය මේක මම කැමති දා වෙන දෙයකට කියලා අපි ඒක හිත නැතර අපි යොදවනවා ඒත් පිළියම් කරන්න පුළුවන් දික්ති මට්ටමට ගියා කියලා කියන්නේ ඉතින් කේස් සාධනෙ කාටවත් පිළියම් කරන්න බෑ ඒ කියන්නේ ඒකට ගියාට එදිලා ඒ මනසයා මේ මේ ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ මොන බේතක්වත් අහන්නේ නැහැ ඊට පස්සේ දික්ති මට්ටමට ගියාට පස්සේ බුදුහාමරණ මොනවක කරන්නයි කියන්නේ. සංඥා චිත්ත දින වෙලාවේදී සාකච්ඡා කරලා තේරුම් කරලා හත්‍ය හේතු කරලා පෙන්වලා දෙන්න පුළුවන්. ඒකේ දැඩිව යන එක තමයි දික්තිගත වෙනවා කියන්නේ. අත්දේ දිනු කරන්න පුළුවන්. අරක තමයි ඉතින් පීචියෙන් සුඛයෙන් තමයි පස්සද්ධියද. පමෝදම් පීති පීචි සුඛං සුඛං පසන. ඒක අදාළ මූල ධර්ම තුනක් හැදෙනකොට පස්සද්ධිය තමයි කරන්නේ ඊට පස්සේ තමයි. නිරවුල් නැහැ. භාවිතා බහුලීක ඇටයක් කියලා හේතු ටිකද බෞද්ධි. අරම හරියාගෙන එනකොට ප්‍රමෝදයෙන් ප්‍රීතිය ප්‍රීතියෙන් සුඛය සුඛයෙන් පස්සද්දී මේ වැටක් වැඩ කරන්නේ. ආන්නේ යම් යම් සංඥාවත්ව තමන්ගේ හිතේ පිළිතරයි චිත්තවත්ව වෙනකොට තාම සංඥාවත්වම තාම තමන්ටත් අයිති නෑ තේරෙනවා සංඥාවක් තියෙනවා. චිත්ත කියලා කියන්නේ ඒක ආරස කරන තමන් ඉදිරිපත් වෙන මම මේක රැකලා දෙන්නවා නේද කියලා තමන් ඒක අදිනවා. එන ලණුව කනවා කියන එක. කවුරුත් ලණුවක් දීපුවම කනවා. කෑවට පස්සේ ඒ මනස ඒක තමන් අර බාහිර එක මේක බාර ගන්න තිබුණට වැඩිය රණ්ඩු කරනවා. අන්තිමට ගිහලෙමින් කරප්ටර් ගන්න දෙයක් නැති මන්තමට වැඩ. දැන් අපි විනාඩි 5කට වැඩි කරක් කරන් කියනවා. ඒ නිසා මේ අයකුත් විනාඩි 35 විතර කාලයක්. මේ කාලය අපි කියන්නේ අපේ ධර්ම සාකච්ඡාම කාලයක්. ඉතින් මේ ධර්ම සාකච්ඡාම කාලය තුල අපි දෙන්න ලදේ ධර්මමය ප්‍රීති දුක යගේම පින් යුපේ නොපෙන යත්තන පින් මේ කියන කතේ ලබා දීලා අපේ ධර්ම සාකච්ඡා වාරෙ මෙතනින් සමාප්ත කරමු කියලා මම කියනවා